අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ බෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාවට වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා භාවේ තබ්බා දස කසිනායතන ආනීති තී ගරු කටයුතු ස්වාමින් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමක් අනුව මෙහෙවීමක් අනුව මේ භාවනා කරන්නන් විසින් නැත්තම් පැවිද්දන් විසින් භාවනා කළ යුතු වැඩි යුතු තන වඩා කළ යුතු කාරණා 10කට හිත යොදන අවස්ථාවක් ඒකට මාත්‍රිකාවට මෙහෙවීම හිත යෙදවීම එල්ලකෙට වීම සාරිපුත්‍ර සාංශි කරන්නේ ප්‍රශ්නයක් ඇසීමයි. මේ ශාසනයේ තන වඩා ගත යුතු ධර්ම 10 යනු කුමක්ද කියලා. ඊට පස්සේ ඒ 10ටම පොකුරක් වශයෙන් සමස්තයක් වශයෙන් එහෙම නැත්නම් ಉದ್ದೇಶයක් වශයෙන් දස කසිනායතනානි කියලා උත්තරයක් දෙනවා. එතකොට මාත්‍සුකා තබනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දස කසින ගැනයි කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. ඒ විදිහට මේ ಉದ್ದೇಶ වශයෙන් දස කසින කියන භාවේතබ්බ දස ධර්ම වාසේ කියන දේවල් හඳුනා දීලා එකක් එකක් ඊට පස්සේ නිර්දේශ වශයෙන් ඒ වගේ නම් කියවීම වශයෙන් 10 කඩලා පෙන්නනවා. එතකොට පළවෙනිම සඳහන් කළ තියෙන්නේ පඨවි කසිනය පඨවි කසින මේකෝ සංජානාය උද්දං අදෝතිරියං අපමානාය කියලා මේ කසින 10න් පළවෙනි තියෙන මේ පඨවි කසිනය පිළිබඳ සලකුණ නැත්නම් සංඥාව බුද්ධං අදෝ තිරියං උඩ යට දිග පළස වශයෙන් අප්‍රමාණ වශයෙන් වඩන්ඩ උපදේශිකුත් දෙනවා. ඉතින් අපි ඒක ඊයේ ධර්මදේශනාවේදී පසු කොටසේදී ඉදිරිපත් කරගත්තා. ඒ දසකසින පිළිබඳව දක්වන නිर्देशයේ මේ පටවි කසන නිर्देशය කියන එක අපේ තේරවාදයේ විසින් පිළිගන්න නැත්නම් තේරවාදය කියන එක හැදීමත් එක්කම ලෝකෙට බිහිවෙච්ච මේ විසුද්ධි මාර්ගයේ විශාල විස්තරයක් තියෙනවා. එහෙම නැත්නම් කියනවනම් මේ දස කසින පිළිබඳවම අදාළ මූලික සාමාන්‍ය විස්තරය දක්වන්නේ මේ පටවි කසින නිර්දේශයේ. ඊට පස්සේ අනිකුත් කසිනයන් මේ දෙන ලද පොදු උපදේශ මාලාව අනුව නම් කිරීමක් කරනවා. ඒක නිසා අපේ දේශන මාලාවෙත් අපි මේ කසින 10ටම අදාළ මූලික උපදේශ එන විදිහට කියනවා සමත භාවනාවට අදාළ මූලික උපදේශ ඉදිරිපත් වෙන විශේෂයෙන්ම මේ පටවි කසිනේට සාපේක්ෂව. ඉතින් ඒ ඊයේ මතක් කරගත්ත විදිහට මේ පටවි කසිනය සමතයට පමණක්ම සීමා වෙච්ච එකක් නෙවෙයි. නමුත් සිංහල බුද්ධ ආගමේ අපි දන්න විදිහට පටවි කසින නිර්දේශය කියනකොට නැත්තම් පටවි කසිනයක් අරගෙන පටවි ධාතුව වඩන වෙලාව වෙනකොට ඒක බොහෝ විට සමතේ තමයි වැටෙන්නේ. ඒ මාත්‍රිකාවේ වර්ධනය, රචනය, ලේඛනය ඔක්කොම වෙලා තියෙන ලංකාවේ. ඉතින් ඒක නිසා ලෝකේ කොයි හරි කෙනෙක් ඒ පටවිකසි නිර්දේශයේ කියවලා විස්තර බැලුවොත් ලංකාවට තමයි හැරෙන්නේ. ඒගොල්ලෝ කියන්නේ ඔක්කොම සිද්ධ වෙලා තියෙන ලංකාවේ. ඒ නිසා පිටරටකට යන කෙනෙක්, තායිලන්තයට යන කෙනෙක්, බුරුමෙට යන කෙනෙක්, එහෙම නැත්නම් ඒ භූතානේ වගේ යනකට රට කෙනෙක් කිව්වොත් මේ ඔක්කොම කටයුතු වෙලා තියෙන ලංකාවේ තමයි ඉතිහාසගත වෙලා තියෙන ලංකාවේ තමයි රචනා කරලා තියෙන ලංකාවේ තමයි ඒ නිසා හරියට ඒ පටිපිකසිනේ නිර්දේශය කරනකොට මුස්ලිම් මිනිස්සේ මේ මක්කම ගියා වගේ ලංකාවට යන්න ඕනේ මේවා දැනගන්න කියන එක ඉතිහාසගත වෙච්ච ආකල්පයක්. නිසා බුරුමේ රටවල් වල ඒ දවස්වල මේවා ලස්සනට රාජ්‍ය අනුග්‍රහය සහිතව වඩන කාලේ වැඩෙන කාලේ ලංකාවේ ශාසනයේ ස්වර්ණමය යුගයේ තියෙන කාලේ රජවරු විශේෂයෙන්ම බුරුම රජවරු රාජ්‍ය අනුග්‍රහයෙන් ස්වාමීන් වහන්සේලා නැවුණක්ගල ලංකාවට එවනවා. එවන්නේ රජෙයින් වියදම් කළා. ඉතින් ඒකට හොඳට තේරිමත් තෝරනවා. ඉතින් ඉස්සර මේ නැව් යන්න පුළුවන් භාෂාව දාන්න, ධර්ම විනය දාන්න, භාවනාට ලැබී ස්වාමීන් වහන්සේ ලැබුවාම හැම කෙනාටම මේක පිහිටන්නේ එක්ක නැවේදී අසනීප වෙනවා එහෙම නැත්නම් මේ කාලගුණ දේශගුණේ ආහාර නිසා සප්පාය වෙන්නේ යම් කිසි කෙනෙක් ලාංකික මහා විහාරීය භික්ෂුන් වහන්සේලාගෙන් සහතිකේ ලැබුවොත් මේ කෙනා ලංකාවේ පාඨමාලාව સમાપ્ત කරයි කියලා රජුරෝ උත්සව ශ්‍රියෙන් පිළිගන්නවා. ඒ හාමුදුරුවෝ ආපහු බුරුමෙට ගියාට පස්සේ ඊට පස්සේ විශේෂ නම්බු නාමයක් දෙනවා පත්ත ලංක කියලා. ලංකාවට සැපක්. ඒක හරියට වරක් මක්කම ගිය එක්කනට හජ්ජ උත්සවය කියනහට අල්හාජ් කියලා නමක් දෙනවා. ඒ අල්හාජ් කියලා කියන්නේ හජ්ජ උත්සවය කරන ලද්දේ බරක් මක්කම ගිය. ඒ තරම් මේ ඒ රජවරු ලංකාවට සැපත් කියන එකත් නැත්නම් ලංකාවට ඇවිල්ලා ගියයි කියලා එක අදහස් කරන්නේ ඒ තේරවාද ක්‍රමයේ පිළිබඳව පූර්ණ පරිචයක් ලැබුවයි කියන්නේ. ඉතින් ඒ ඇත්තෝ එව්වා ඒ රටවල ශිෂ්‍යයන්ට ප්‍රගුණ කරනවා. සාමාන්‍ය ශිෂ්‍යයන්ට ගිහි ශිෂ්‍යයන්ට ප්‍රමුඛ කරනකොට ඒ අයගේ හිතේ ලංකාව පිළිබඳ පුදුමාකාර සද්ධාවන්ත හැඟීමක් පාලිනවා අනේ මැරෙන්න ඉස්සලා අපිත් ලංකාවට ගිහිල්ලා එන්න ඕනේ කියන හරියට ලාංකිකයා මම දඹදිව ගිහිල්ලා එන්න ඕනේ කියලා හිතෙනවා වගේ. ඉතින් ඒ ගෞරවය තාමත් ඒ අධ්‍යාපන කටයුතු පිළිබඳව පිරිවෙන් අධ්‍යාපනය වගේ ලැබෙන ස්ථානවල හරියට තියෙනවා. නමුත් අර බුදුමේ වගේ රටක් එක්ක බලනකොට අපි බුරුමෙට වැඩිය බටහිරකරණය වෙන්න ගිහිල්ලා දැන් ඒ ලකුණු ඔක්කොම අපෙන් ගිහිල්ලා. බුරුමේ තාම තියෙන්නේ පොයේ කැලෙන්ඩරේ. අපේ තියෙන්නේ ග්‍රිගේරියන් කැලෙන්ඩරේ. ඔක්කොම ව්‍යාකරණ pāli භාෂාව බුරුම පුදුම විදිහට දියුණු වෙනවා. අපේ රටේ ඉංග්‍රීසි පුදුම විදිහට දියුණු වෙනවා. ඒ වගේම සංවෘත ආර්ථිකයක් තියෙන බුරුම රටේ අපිගේ සම්පූර්ණ විවෘත ආර්ථිකයක් තියෙන. ඒ රටේ දරුණු ගෑන් ළමයින්ට පුදුමාකාර නීති වර්ගයක් දාලා තියෙනවා. එළියට යන්න දෙන්නේ අපේ රටේ ඒක දකින්න නැහැ. ඉතින් ඒ නිසා ඇත්තෝ දැනට ලංකාවට බයිනවා. මෙච්චර වටනා මේ සම්පතක් තිබිච්ච තැන ලෝකෙට බෙදලා දීපු තැන දැන් ආදර්ශයක් වශයෙන් පෙන්වන්නේ බටහිරට නතු වෙච්ච බටහිර ආකල්පවලට නතු වෙච්ච ඒකට දිව දිව කරගත්ත රටක් කියන. නමුත් ඒ ඒ චෝදනා කරන රටවල් වශයෙන් මුරුමේ සහ තායිලන්ත දෙකේ පුඩ්ඩි අත්දැකීම් මට තියෙනවා. ඒ ඇත්තොත් මේ වෙනකොට අපි වාගෙම බටහිරකරණය වෙන්න පටන් අරගන්නවා. එහෙම නැත්නම් මේ වෙළඳ ආර්ථිකයට යට වෙලා මේ ත්‍රිවිධකයේ ගැන හෝ මේ වගේ වැඩ ගැන හොයන අය අඩු වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ ඇති මනර බුරුමේ යම් ප්‍රමාණයකට ඉස්සරහින් ඉන්නවා කියලා හිතන්න පුළුවන්. ඒ ඉන්න අය ලංකාවේ කවුරු හරි බණ භාවනා කරනවා. මේවා ගැන හදාරනවා කිව්වොත් පුදුම ගෞරවයෙන් සලකනවා. මොකද ලාංකික මනස ඒ ඇත්ත දන්නවා මේ ඔක්කොම මේ රටවල ඔක්කොගෙම ඉතාමත්ම තීක්ෂණ මනසක් තියෙනවා. ඒ නිසා ලංකාවට ඇවිල්ලා ගොඩක් වැඩ කරපු මේ පාවොක් සයිඩ් ස්වාමීන් වහන්සේ කියනවා මෙහි ඉන්න අය පාරමිතා පිරිච්චය කියලා. නමුත් පාරමිතා පිරීලා පන්සිල් පන්සිල් කඩන අය තමයි ඉන්නේ. දස අකුසල් කරන අය ඉන්නේ හොඳට පාරමිතා සහිතව සතුම් මරනවා. පාරමිතා සහිතව හොරකම් කරනවා. ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේලාට ආදරෙන් ගෞරවයෙන් ලංකාවට එන අයට මේ දකින්න හදින දේවල් එනකොට හරි සංවේග පහළ වෙනවා. මොකද මේ වෙන්නේ? හැබැයි අපි ඒ රටකට ගියාට පස්සේ ඒ රටවලත් පරිහානි ලක්ෂණ පේන්න තියෙනවා. ඒ මොකද ඒ බුරුමි වගේ රටක ඔය නියම පෙන්ගිය තේරවාද ක්‍රමයක් පවතින අතර 90ක් විතර තියෙන මහායාන ක්‍රම. චීනේ බලපෑම බොහෝම ප්‍රකටව තියෙනවා. ඉතින් මෙහෙ අපෙත් තියෙන්නේ මෙව්ව කරනවට වැඩිය ඔය පූජා සත්කාර ක්‍රම ඒගොල්ලෝ අපිට මේ පින්කම් කියන නමට බඩ බැඳගෙන hina වෙනවා. ලංකාවට යන්න කියනවා පින්කම් බලන්න. මොන දෙයක් කරුවත් ආ පින්කම්. මේ නම ඇහුණි තමයි hina වෙන්නේ. ලංකාවේ තියෙන පින්කම්. ඒකට කියන්නේ බුව කියන එක. ඒ ඒකෙත් තියෙනවා මොනවා කරන්න ගියත් අර පින්කම මේකින් පින්කම කියලා දාගෙන තියෙනවා. ඒ නිසා අපි ඒව පහුරු ගාලා අපි මේ භාවනා කරන කවුරු හෝ කැමරට යන්න ගියාම සාමාන්‍යයෙන් ලෝකේ පටවි කසින් නිර්දේශය දාලා තියෙන සමතෙට. නමුත් දුරටම විස්තර කළ බලනකොට ඒකේ විදිහටම පංගු පීඩුකට දාන්න අවශ්‍ය නැහැ. නමුත් මේ විසුද්ධි මාර්ගයේ තියෙන ක්‍රමය මේ දේශනා මාලාවට අපි ගහගත්තොත් අපිට ඒකෙන් තොරතුරු රාශියක් ලැබෙනවා, සැකිල ලැබෙනවා. නමුත් මම උත්සාහ කරනවා ඒක මේ සම්ප්‍රදාන කුල සමත ක්‍රමයට වඩා මේ වෙනකොට මේ පටවි කසිනය වැඩි හැකි ක්‍රම දෙක තුනක් එහෙම නැත්නම් සමති විපස්සනා වශයෙන් දෙක තුනක් තියෙනවා. අපි අර ඊයේ මතක් කරගත්ත විදිහට පසවි කසින නිर्देशයේදී තියෙන්නේ කසින මණ්ඩලය සකස් කරගෙන ඒ කසින මණ්ඩලයේ ස්ථාවරව බිත්තියක අලවලා හෝ එහෙම ගෙනියන්න පුළුවන් විදිහට හදලා ඒක දිහා මීටරයක් එකහමාරක් විතර ඈතින් ඉඳගෙන බලාගෙන ඉන්නවා. ඇත්තේ කොන්දට දැල්වලා බලාගෙන ඉන්නවා. ඒක සමහර විටක ඇල්ලක් කඩාගෙන වැටලා අමු පස් පේන තැන් වලත් නැත්නම් අලුතෙන් හාපු කුඹරකත් හොඳ පරණ කසිනේ පිළිබඳව පළපුරුදු ඇත්තන්ට ඒකෙනුත් නිමිත්ත ගන්න පුළුවන්. එහෙම නැත්නම් කසින මණ්ඩලය සකස් කර ගන්නවා. දෙවියත් විතර නැත්නම් අඟල් 10ක විතර වගේ රවුමට ඒක හොඳ ලස්සනට ලෑල්ලක ලෑල්ලක් වටේ රෙදි කෑල්ලක් කොතල හදලා හෝ නැත්නම් තනි රෙදි කෑල්ලක ලස්සනට ඒ විදිහට මඩ තියලා ඔත මඩ තියලා සායම් කරගෙන සමතලයක් වෙන්න හදලා මේක පිටියක තියලා ඒක දිහා ඇත්දල්වා බලනින්න කියලා කියනවා උනාට වැඩි කර වෙන විදිහට බලන්නත් එපා උනාට නිදිමත හැදෙන විදිහට බලන්නත් එපා පහසුවෙන් දැන් හරියට කණ්ණාඩියක Tamange මුහුණ බලනවා වගේ මේ කසින මණ්ඩලෙ දිහා බලනින්න කියලා බලන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට වරින් වර ඇස්පිල්ලම් ගහන වෙලාවට ඇස්පිල්ලම් ගැහුවත් අරක පේන්න පටන් ගන්නවා. ඉස්සරහා මණ්ඩලෙ දිහා බලනකොට සම ආලෝකයේ සහිත සම වාතාවරණයේ සහිත ඉන්නකොට වරින් වර ඇස්පිල්ලම් ගහපුවාම මේක පේන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඇස් ඇරලා තියෙනකොට වගේම ඇස් වහලා තියෙනකොටත් ඒ නිමිත්ත ගන්නවා නම් හිතට ඒ ඉගෙන ගන්නවා නම් යා ටිකක් වෙලා ඇස් දෙක වහගෙන බලන් ඉන්නවා හරියට ඉස්සරහා තියෙන වගේම පේනවා කියලා. ඉතින් ඒ විදිහට ඇතරියාගෙන හිටියත් ඇස් වහගෙන හිටියත් තියාගෙන හිටියත් කසින මණ්ඩලේ පේන මට්ටමට යෑම මේ කසින භාවනාවේ පළවෙනිම පියවර කියලා කියනවා. දොරට වැඩිමක්. එතකොට ඇත්තික වැස්සුවට පස්සේ ඇත්තික අරගෙන ඉන්නකොට වගේම මණ්ඩලේ පේන පටන් ගන්නවා නම් උග්ඝහ නිමිත්ත කියලා අපි සම්ප්‍රදාන කුල නමක් දීලා තියෙනවා. උගුර අර කසින මණ්ඩලෙන් ගත්ත නිමිත්ත හිතේ හිත උදුරගෙන තියාගෙන ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා මේ වන්දනා කරන වෙලාවේ මේ බුදු පිළිමේ තියාගෙන අපි වටේ වාඩි වෙලා ගාථා සජ්ජායනා කරන පිරිත් කියනවා. ඉතින් හුඟක් වෙලාවට සම්ප්‍රදාන කුල බුදු පිළිමේක ලංකාවේ තියෙන වටේට බුදු රැස්මාලාවක් තියෙනවා. සිරස්සතක් තියෙනවා. ඒක දිහා බලාගෙන පිරිත් කියනකොට ඇස් දෙක වහපු ගමන් ඒ සිරස්සතේම ඡායාව ඇහැට පේනවා. සිරස්සතේ එළිය තිබුණ එක කළු පාට වෙලා පේනවා. කළු පාට වෙච්චව සුදු පාට වෙලා පේනවා. අර ආලෝකයෙන් ඒ දෘෂ්ටි පැවැත්ම නිසා ඕනෙම දෙයක් දිහා බලන ඉඳලා ඇස් දෙක වහලා ආයරනකොට අර වහගෙන ඉන්න ප්‍රදේශයේ ඇස් දෙක ඇරියා වාගේ අරකේ ලාංඡනේ ගන්න එක අපේ මේ යෂ්ටි සෛල සහ කේතු සෛල කියන ඇස්වල තියෙන සෛල වල ස්වභාවයක්. ඒ කේතු සෛල ආලෝකයේදී කරන ක්‍රියාව යෂ්ටිසයිල අන්ධකාරයේදී කරනවා. ඒ නිසා යමක් දිහා බලනනම් දැන් මෙහෙම ඉන්නකොට එක පාට ලයිට් කිව්වොත් රැට අන්ධකාර වෙනවා. අන්ධකාර වෙච්චාම මේ ලයිට් තියෙන තැන් වල වෙන විදිහකට පේනවා. අනිත් තැන් වල වෙන විදිහට ඒකේ හිතෙන් ප්‍රක්ෂේපණය කරන දෙයක්. ඉතින් මේක තමයි මේ කසින මණ්ඩලය අපි පාවිච්චි කරන්නේ. හොඳට අරුණුවන් පාට හදාගත්ත මේ කසින මණ්ඩලය දිහා බලන ඉන්නකොට වලින් වර ඇස්පිල්ලම් ගහනකොට ඔය ඇත් එක දිහා බල වහගෙන බලනකොටත් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක සහතික වුණාට පස්සේ ඒක කරනකම් ඒ කසින මණ්ඩලයේ Tamange ඇස්මට්ට මේ තියාගෙන පුටුක වාඩි වෙලා හරි බලන ඉන්නවා. කන්නාඩිකේ මූණ බලන්න වගේ. මේ වෙලාව ආවට පස්සේ උග්ඝහ නිමිත්ත ආවට පස්සේ එයා ඒ නිමිත්ත අරගෙන පහසු තැනකට ගිහිල්ලා වාඩි වෙනවා. මේක කරන්නේ බෙන මුගක් වෙලාට ඒකටම හදාගත්ත පුංචි කාමරයක ගල්ලෙනක සෙනඟ නැත් තැනකට අරගෙන ගිහිල්ලා ඒක තියලා බලන්නේ. ඒ කියලා තියෙනවා මේ සාමනීරෝට දඟලන හරීමේ තැන්වල මේක හදන්නත් එපා තියන්නත් එපා. ඒක ගිහිල්ලා විවේක තැනක තියන්න. තියලා ඇහැ නැත්නම් හිත මේක උග්‍රහණය ග්‍රහණය කරගත්තට පස්සේ ඒකෙන් එහෙම ගිහිල්ලා හැල හැප්පීමකින් තොරව Tamange පහසු පරියන්ගයට යන්නේ කියලා. ඒක හරියට සක්මණේ ඇති කරගත්ත සමාධිය හලහප්ප ගන්න නැතුව පරියන්කයට ගෙනියන කතාව මේකේ පෙන්ලා තියෙන උද්ඝා නිමිත්ත අරගෙන ගිහිල්ලා ඒ ඇද්දක වහගෙන දැන් අර ඇති කරගත්ත නිමිත්තම බලාන ඉන්නවා. යම් විදියකට ඒක අකමකා වෙන හිතවිල්ලක් සද්දයක් වේදනාවක් ආවොත් ආයෙ ගන්න බැරි වුණොත් ආයෙත් ගිහිල්ලා කසින මණ්ඩලෙ දිහා බලන්න කියනවා. කරගෙන කරගෙන මෙහෙම කරගෙන ඉන්න වෙලාවක Tamanට අර උද්ඝාණය කරපු නිමිත්ත අරගෙන ගිහිල්ලා වාඩි වුණාට පස්සෙත් ඒ නිමිත්තේ හිත බොහෝ වේලා පවත්වන්න පුළුවන් නම් ඒකට ප්‍රතිභාග නිමිත්ත කියලා නමක් දාලා තියෙනක ප්‍රතිභාගය අර නිමිත්තේම ඡායාව වාගේ. ඉතින් එතකොට යම් වෙලාවක ඒ ප්‍රතිභාග නිමිත්තේ හිත පිහිටනවා නම් ඒ පිහිටන තා ඒ යෝගාවචරයගේ හිත අන්‍ය ලෝකේ බාහිර ලෝකේ එහෙම නැත්නම් ලෝකායත විශ්යන්ගෙන් අයින් වෙලා මේ කසින මණ්ඩලේ හිටිනවා. ඉතින් ඒ සියලු ලෝකේ අන සබ්බ ලෝකේ අනබිරත සංඥාව වගේ එහෙම නැත්නම් මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියන විදිහට මේ කාම ධර්මයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා මේ හදාගත්ත කසින නිමිත්තෙහි සංඥාව නැත්නම් පිළිබිඹුව ඡායාව දිහා හිත තියාගෙන ඉන්නකොට ඒක නා පීවර දෙකකින් තමන්ගේ හිත උග්ඝහ නිමිත්ත පටිපාග නිමිත්ත කියන තැනින් ඉදිරියට යනවා. ඉදිරියට ගියාට පස්සේ එයා දැන් උත්සාහ කරන්න ඕනේ මේ නිමිත්තෙන් කරන්න තියෙන කෘත්‍යය දැන් වෙලා තියෙනවා. නැත්තම් කසින මණ්ඩලයෙන් කරන්න තියෙන කෘත්‍යය වෙලා තියෙනවා. දැන් මේ හිතට වද්දාගත්ත මේ පටිභාග නිමිත්ත දිග කාලයක් පවත්ත ගන්න පුළුවන් නම් ඒක තවත් පීවර කීපකින් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේක පිළිබඳව සමත භාවනා ක්‍රමයට ওই විදියට උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත වශයෙන් තමන් හඳුනාගත්ත තැනින් උගුලගත්ත තැනින් පහසු තැනට අරගෙන ගිහිල්ලත් හිතේ ඒ ඡායාව පිළිබිඹුව තියාගන්න පුළුවන් තත්වේදී අපි තේරුම් ගන්නවා මේ පාඨවි කියන සසම්භාර පාඨවිය එතකොට මේ පෘථුවි කියන වචනේ නැත්නම් පොළොව කියන වචනේ තමයි මේ අරගන්නේ. එතකොට මේකෙන් අදහස් වෙන්නේ තද ගතිය. වටවි ධාතුව කියලා ලක්ෂණ හයක් සාමාන්‍යයෙන් පොත්වල උගන්වනවා තද ගතිය හැල්ලු ගතිය කියන එක පටවි ලක්ෂණයක්. මෘදු ගතිය ගුරුසු ගතිය කියන එක පටවි ලක්ෂණයක්. බර ගතිය හැල්ලු ගතිය කියන එකත් පටවි ලක්ෂණයක්. තද මෙලෙක් මෘදු ගොරෝසු බර හැල්ලු. ඉතින් මේක කසින මණ්ඩලයක් හදාගෙන අර විදිහට හිතට වද්දා ගන්න වගේම යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඒ කසින මණ්ඩලයක් නැතුව එහෙම නැත්නම් විපස්සනාවට නැඹුරු වෙන විදිහට කරගන්න අපිට පුළුවන් අපේ පරියන්කේ ඉන්න වෙලාවෙදීම මේ පටවි කියන ගුණය තදවතිය තද භාවය තද ස්වභාවය එහෙම නැත්නම් ඒකට ප්‍රතිපක්ෂ වෙන මෘදු ගතිය මෙලෙක් ගතිය කියලා කියන්නේ ඒ දෙක ලබා ගැනීම සඳහා ඒ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ මතක් කරනවා උන්ට භාවනා කර කර ඉන්න වෙලාවේ Tamanට ආස්වාද ප්‍රසආචේ හෝ වේවා තමන් කරන වෙනිකුත් භාවනාවක වේවා එහෙම නැත්නම් සක්මණේ ජීව තද ගතිය කියන්නේ මොකද්ද තද බව කියන්නේ මොකද්ද තද ස්වභාවය කියලා මොකද්ද කියලා දැනගන්න ඕන නම් තමන්ගේ දිව්‍ය අගින් තමන්ගේ ඥාන දතේ කෙලවර ස්පර්ශ කළ බලන්න කියලා. ඒක තමයි මේ තද කියන එක පෙන්වන්නේ. උංග දිනින් අහනවා මොකද්ද මේ පටවි ගතිය කියලා. එතකොට කියනවා මේ කසින මණ්ඩලයේ හදලා සම්භාර පටවිය තේරුම් ගන්න බැරි නම් තමන්ම තමන්ගේ දිව අග ඥාන දතේ හෝ ඇඹරුන් දතක ගාලා බලන්න. ඒක තමයි තේරෙයි. මේක තමයි තද ගතිය කියන්නේ. මිලෙක් ගතියට කියනවා තොල් දෙක මැදට කෙල ටිකක් අරගෙන දිවෙන් දිවෙන් ස්පර්ශ කරන්න කියලා. ඒකට මිලෙක් ගතිය. ඉතින් මේ පෙන්වන්නේ යෝගාවචරයට මේ ඉඟි කරන්නේ යෝගාවචරයට කසින මණ්ඩලයක් නැතත් Taman කරගෙන යන භාවනාදී යම් වෙලාවක කකුලේ ගලක් කැනිලා තද ගතිය වැටෙනවා. ඉතින් මේ යෝගාවචරය අම්මට කියලා බැනලා ගලට බැන බැන කියනවා මිසක්කා මේක මේ තද ගතිය කියලා වටහා ගන්න ගියාම යාන මොකද්ද සංසේ තද ගතිය කියන්නේ කියලා. ඒ කියන්නේ අර එදිනෙදා ජීවිතේ විවහාර භාෂාවෙ ඉඳලා භාවනා භාෂාවට මොකද්ද තද බව මොකද්ද තද ස්වභාවය මොකද්ද තද ගතිය කියලා කිව්වහම ඒක දැන් දාර්ශනික පැත්තට යනවා. එතකොට කියනවා දිවෙන් පිරිමැදලා බලන්න දතාග. ඔය තමයි තද ගතිය. මෙලෙක් ගතිය කියලා කියන්නේ කියලා ගැහුණාට පස්සේ ලොල් දෙක අතරමැද තියෙන මෙලෙක් ගතිය. එහෙම නැත්නම් අපි මේ ගලට බණින එක නිකරන්නේ. ඒ ගල අපිට උදව් කරනවා තද ගතිය දකින්න. ඉතින් ඒ කටුකුරුදි සෝංශ කියනවා ගලක තව ගලක් හැප්පුණාට අරගලයක් නැහැ. ගලක පය හැප්පිච්චාම අරගලයක් තියෙනවා. ඒ ගලට බයින් අපි. එතකොට ඒ ගල හැපීම නිසා ඇතිවෙච්ච තද ගතිය, තද බව, තද ස්වභාවය බලා ගන්න යනවනම් ඒක භාවනා මාර්ගයක්. ඒක භාවනාවට නිමිත්තක්. ඒක භාවනාවට ධාතු ගුණයට ඉදිරි ගමනක්. නමුත් එදිනදා ජීවිතේ අපි වැඩවලදී අපි ඒක දන්නේ නැති නිසා බොහෝ දෙනෙකුට තද බව, මෙලෙක් බව, හැල්ලු බව, බර බව කියනකොට කියනවා වාඩි වෙලා ඉන්න ඇඟි අතේ ඇඟිල්ලක් නිකන් හොල්ලලා බලන්න කියනවා ඒක බොහෝම සෑල්ලුවට එල්ලෙනවා. ඒ තමයි සැහැල්ලු බව කියලා කියන්නේ. බරගමතේ බරබතිය ගතිය තේරේ තමයි ඉඳගෙන ඉන්න ආසනයේට මේ බර වැටලා තියෙන හැටි. අන්න වගේ මේ ඉඳගෙන හිටගෙන යනකොට එනකොට කනකොට බොනකොට ආස්වාද කරනකොට ප්‍රසවාස කරනකොට මේ වැටහෙන මේ ගති මේ භාව මේ ස්වභාව අඳුනා ගන්න උත්සාහ කරනවා නම් එයාට වෙනම කසින මණ්ඩලයක් හදාන පැත්තකට ගිහිල්ලා ඒක පටිග්ගහ පටිභාග නිමිත්ත හදාන ආයෙත් ඉන්න තැනට ඇවිල්ලා උග්ඝහ නිමිත්ත ගන්න මේ සමත ක්‍රමයේ වෙනුවට අපේ ශරීරෙම කොටස් රාශියක් ගන්න පුළුවන්. ඒ හැම එකම එනේන වෙලාවේ තද ගතිය, තද බව, තද ස්වභාවය දැනගෙන මේ ඉවර දොස් කියන වෙනුවට තද භවෙහි හිත තබා ගන්න පුළුවන් නම් කසින මණ්ඩලයක ගන්න අනිසංශ අපිට ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ ධාතුන්ගේ ಗುಣ උද්දී නැගිටපු වෙලාවෙ ඉඳලා නිින්ද යන කම්ම අපිට ඇවිල්ලා කතා කරනවා. අපි ඒවට එක්ක සමහරකට කැමති වෙනවා සමහරකට අකමැති වෙනවා. කවදාකවත් මේක භාවනාවකට කවදාකවත් මේක කෙලස් කැපීමේ වැඩ පිළිවෙලකට කවදාකවත් මේක ප්‍රතිපදාවකට යොදා ගන්න හැටි දන්නේ නැහැ. ඉතින් අපි ඒවට පිළියම් කරන මේ ලෝකෙ මට්ටම් කරන් හදනවා. මම යන තැන් වල බාහිර මට්ටම් වෙලා තියෙන්නේ. මොකද මට හැප්පෙන්න බෑ කියලා. මම හැප්පෙනවනේ හැප්පෙනකොට වැටෙන තද ගතිය තද බව තේරුම් ගන්න තරම් තේරුම් අරගත්තොත් එයා ඒක අවස්ථාවේ වාසිය ගත්තා වෙනවා. ඉතින් ඒ විදිහට ලැබෙන ලැබෙන වෙලාවේ තද ගතිය ලැබෙනකොට විපස්සනා යෝගාවචරය තද ගතිය දකින්නේ ක්ෂණ මාත්‍ර වශයෙන්. ඒ ඒ වෙලාවේ දැනෙන තද ගතිය ඊට පස්සේ මෙලෙක් ගතියක දැන් පඩවි කසිනේ බලනකොට ඒ කසින මණ්ඩලයේ තියෙන පටවි සසම්භාර පටවි අපි බලන්නේ එක දිගට පවත්තන්න. ඒ නිසා සමත සම්නිමිත්ත සහ විපස්සනා නිමිත්තේ ප්‍රධාන වෙනස්කමක් තියෙනවා සමත නිමිත්ත එළියේ තියෙනවා දේශ බලාගෙන ඉන්න පුළුවන්. විපස්සනා වශයෙන් ලැබෙන පටවි නිමිත්ත එනේන වෙලාවේ අහුලන්න ඕන. එනේන වෙලාවේ දැනගන්න ඕන. මේ ගැමි භාෂාවට දාන්න නැතුව මේ ගලක් නෙවෙයි මේ තද බව මේ තද ගතිය මේ තද ස්වභාවය කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට එයා ක්ෂණ මාත්‍ර වශයෙන් පටවි ධාතුව තේරුම් ගන්නවා. සමතිදී ගන්න පටවි ධාතුව පටවි උද්ඝහ නිමිත්ත අනිවාර්යෙන් බාහිර දෙයක්. විපස්සනාවේදී ගන්නේ Tamanට ප්‍රත්‍යක්ෂණය කළ හැකි අභ්‍යන්තර දෙයක්. ඉතින් ඒ අනුවත් සමතිත ගන්න අරමුණ සම්මත අරමුණක් කියනවා. විපස්සනාවට ගන්න අරමුණ ප්‍රත්‍ය ප්‍රත්‍යක්ෂයක්. එහෙම නැත්නම් තමන්ගෙම ශරීරයෙන් හටගන්න එක. මේ වෙලාවේදී මේ විදිහට අපි සමත භාවනා විපස්සනා භාවනාවේදී තියෙන ලකුණු වෙන් කළ දැනගන්න පටන් අරගත්තොත් සමතේ ගන්නේ සම්මුතිය අරමුණක් විපස්සනාදි ගන්නේ Tamanට ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්. සමත ක්‍රමය උග්ඝහ නිමිත්ත, පටිඝා පටිභාග නිමිත්ත, උපචාර සමාධි, අර්පණා සමාධි වශයෙන් ඒක අර ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පාඩම් පන්තියක් වගේ කරත හැකියි. නමුත් ඒක දැනගත්ත කෙනාට මෙතෙන් අපි උත්සාහ කරන්න හදනේ පඩවි ධාතුවේ තියෙන තද ගතිය කියලා. එයාට තේරෙනවා ඇවිදිනකොට කකුල ගලක් හැප්පුණත්, දිව ගිහිලා දත කැප්පුණත්, ඒ පඩවි ගතිය තමයි මේ පෙන්වන්නේ කියලා. එයා දැනගන්නවා අවස්ථානුකූලව ඒ ඒ එන වෙලාවට ක්ෂණ මාත්‍ර වශයෙන් එන පඩවි ධාතුව ප්‍රයෝජන ගන්න. ඒක එනවා යනවා වගේ තමයි තියෙන්නේ. ඒක චිත්තක්ෂණක තද ගතිය ගා ගතිය නෑ. නමුත් අර සම මේ සමතෙදි කියන්නේ එක දිගට ඒක දිගට පවත්තන ගතිය. ඒ කියන්නේ ක්ෂණ මාත්‍ර වශයෙන් හෝ එහෙම නැත්නම් ක්ෂණ බහංගුර භව ඇති නොවෙන්න වග බලා ගන්නවා සමතෙදී. ඒකනේ කෙනෙක් සමත වශයෙන් විපස්සනා මේ කසින මණ්ඩල වඩනකොට ඒකටම පේ වෙලා මේ මණ්ඩලේ තියෙන තැනට ගිහිල්ලා උද්ඝාණය කරලා තමන් වාසි වෙන තැනට ඇවිල්ලා පටිභාග නිමිත්ත ඇති කරන භාවනා කරනවා. නමුත් එහෙම කරගෙන ඉන්න තරම් විවේකයක් නැති කෙනා මේ අපි මේ මතුවෙන මතුවෙන වෙලාවේ තදගතිය තේරුම් ගන්න ඕනයි කියන කෙනා නැත්තම් කාර්යබහුල ජීවිතයක් ගත කරන එකනා මේ ක්‍රමේ හදාarලා නැත්තම් මේ ක්‍රමේ ඉගෙනගෙන තියෙන තද බවක් තද ගතියක් තද ස්වභාවයක් මෙලෙක් බවක් මෙලෙක් ගතියක් මෙලෙක් ස්වභාවයක් කියන හැම වෙලාවෙදීම එතනදී මේ චිත්තක්ෂණයදීම මේ තද බව හෝ මෙලෙක් බව තේරුම් ගත්තා නම් ඒ තද බව තේරුම් ගන්න ඒ මෙලෙක් බව තේරුම් ගන්නේ චිත්තක්ෂණේ කෙලස් නැහැ. ඒක නිසා විපස්සනා යෝගාවචර හරිම අවස්ථාවාදී. දවස පුරාම වැඩ කරනකොට දැනෙන පටවි ධාතුව ගැන කතා කරනවනම් තද බව මෙලෙක් බව බර බව හැල්ලු බව සුමුදු බව රළු බව කියන මේ මොනවා හරි ලක්ෂණයක් මතුවෙන වෙලාවේ එයා ඒකත් එක්ක මනාපමනා පහල කරන්නේ නැතුව තේරුම් ගන්න උත්සාහ කරනවා. කෘෂින මණ්ඩලයක ඉන්නවුනට අවස්ථානුකූල ලැබෙන දේ. ඉතින් ඒක නිසා කසින පටවි කසින නිර්දේශයෙන් තොරතුරු ගොඩක් ලබා ගන්න පුළුවන් විපස්සනා කරන යෝගාවචර. ඒක මහසී සඩෝ ස්වාමීන් වහන්සේ නීයු නීයුරේ කියලා අර ක්‍රමය එදිනදා ජීවිතේ වැඩ කරනකොට කසින මණ්ඩල කසින මණ්ඩල හදන්නේ නැතුව පටවි කසිනේ තේරුම් ගැනීම සඳහා මේ විපස්සනා ක්‍රමය හදලා තියෙනවා. ක්‍රමයේ ගන්න මේකෙන් තමයි. මේක ඒ සඳහාම යෙදිලා කරන්න ඕනේ. මේ ක්‍රමයේ දන්න කෙනාට චිත්තක්ෂණ වශයෙන් තද ගතියක්, මෙලෙක් ගතියක්, බර ගතියක්, හැලු ගතියක්, සහල් සුමුදු ගතියක්, තද ගොරෝසු ගතියක් එනකොටම මේ පඨවි ධාතුව කියලා තේරුම් ගන්න පුළුවන්කමක් එන එක ගැමි භාෂාවෙන් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ධාතුන්ගේ භාෂාව කියන්නේ පටවි ධාතුව આવොත් එයා තද ගතියෙන් තමයි කතා කරන්නේ. මිලෙක් ගතියෙන් තමයි කතා කරන්නේ. බර ගතියෙන් තමයි කතා කරන්නේ. හැලු ගතියෙන් තමයි කතා කරන්නේ. සුමුදු ගතියෙන් තමයි කතා කරන්නේ. ගොරෝසු ගතියෙන් තමයි කතා කරන්නේ. ඒ හයම එනකොට දැනගන්න ඕනේ මේ මට උණ ඇදිලා කකුලේ ගලක් හැප්පුණා කතා නෙවෙයි. ඒක ඔක්කොම බොළඳ කතා ඒ වෙලාවට. මේ ගති, මේ භාව, මේ ස්වභාව. ඒකේ යෝග ජීවිතේ විශාල පිම්මක් පයින්. ඒ දන්නේ නැතුව මේක මේ කකුල ගලක් කැප්පුණා කියලා ගලට බනින්නයි ඒ ඒ පැත්තට යන කෙනා අනෙකුත් ඒ වගේ බාල ජනතාවත් එක්ක අඳ බාල ජනතාවත් එක්ක එකතු වෙලා මේ ගති වලින් කතන්දර හදනවා ගති වලට ස්වභාව භාව ලක්ෂණ වලට ගියේ කෙනා ස්වභාව ලක්ෂණ ටික කතන්දර හැදිලා නැතක් වෙලා කියනවා මේ ධාතුන් නිතරම අපිට මතක් කරලා දෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකම් මේකත් එක්ක අපි ඇසුරු කරනවා මේකේ මේ සම්පප්පලාප හදන්නේ නැතුව කයිකතන්දර හදන්නේ නැතුව එනේන වෙලාවේ මේ ධාතු ගුණ තේරුම් ගන්න ගියොත් ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා අවදියෙන් ඉන්න හැම වෙලාවෙම විපස්සනාවක් සිද්ධ වෙනවා. අවදියෙන් ඉන්න හැම වෙලාවෙම සතියින් වැඩ යනවා. ඒක නිසා යම් හේකින් අපි හිතමු අර උග්ඝහ නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත වශයෙන් අරන යෝගාවචරයට ඇත් දෙක වැහුවට පස්සේ අර Taman දැකපු ඒ පටවි මණ්ඩලය පේන්න පටන් අර ගන්නවයි කියලා. ඒ පේන්න පටන් අර ගන්නකොට එයා ඒක රැක ගැනීම සඳහා ඒ උපයාස පියා ගන්නලද ප්‍රතිභාග නිමිත්ත ආරසා කිරීම සඳහා කරන ක්‍රියාවලිය තමයි මේ යෝගාවචරයක් වශයෙන් සමත අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. පටිවිකසිනෙන් උද්ඝාහ නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත අරගෙන ඒ උපයාස පියා ගන්නලද ඒ ප්‍රතිභාග නිමිත්ත නිතර පැවැත්වීම සඳහා දැන් මේ බලාන ඉන්නේ ඇත්ත පෘථිවි මණ්ඩලයේ දිශා නෙවෙයි. මණ්ඩලයේ ඇති කරගත්ත දැකපු ඉති ඡායාව දිහා. මේක දිගට පවත්තන්න යන හදනකොට ඒ කෙනාට ඒකට කරන ක්‍රියාවලියක් කියනවා සමත අනුග්‍රහිතය කියලා. මේ අනුග්‍රහ කරනවා කියන්නේ උපයීමේ වැඩක් නෙවෙයි. උපයා ගන්නා ලදදී අරසා කිරීමේ වැඩක්. සමහරෙක් ඉන්නෝ උපයනගනවත් නැහැ. උපයන්නත් බෑ. ඒ කට්ටිය භාවනාවට ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලෝ භාවනාවට අභව්‍ය පුද්ගලයෝ. නමුත් යම් කිසි කෙනෙක් ඒක හිතට වද්දාගෙන හිතේ තැම්පත් කරගෙන පටිභාග නිමිත්ත වශයෙන් ගන්න පුළුවන් නම් එයා භාවනාවට භව්‍යයි. හැබැයි යාට මේ මැත්තේහි කළ යුතු විශේෂ හික්මීම් ටිකක් තියෙනවා. මේ මැත්තේ කළ යුතු විශේෂ අභ්‍යාස ටිකක් තියෙනවා. ඒකට අපි සමත අනුග්‍රහිතය කියලා කියනවා. ඒ අනුග්‍රහිතය කරන්නේ අර නැවත නැවත නැවත නැවතත් පටවි නිමිත්තට හිත යෙදවීමෙන් නොයෙදුවොත් එන්න ඉඩ තියෙන අකුසල් ධර්ම වළක්වන. පටවි නිමිත්තට හිත යෙදෙන්නේ ඒකට නොයෙදුවොත් හිතට එන්න ඉඩ තියෙන අකුසල් ධර්ම. අන්නේ අකුසල් ධර්ම නොයෙදීම පිණිස නැවත නැවතත් ඒ මේ පටවි පටිභාග නිමිත්තට හිත දානවා කියන එක තේරුම් අරගත්තොත් තේරුම් ගන්න මට්ටමට ගියොත් ඒ යෝගාවචරයා යෝනිසමනස්කාරී තියෙන කෙනෙක් කියලා හිතනවා. යම් කිසි කෙනෙක් අනේ එහෙම කරන්න බෑනේ මට සද්ද ඇහෙනවනේ මට රූප පේනවනේ මට ගඳ දැනෙනවනේ මට හිතවිලි එනවනේ මට වේදනා එනවනේ කියලා චෝදනා කරන පැත්තට ගියොත් එයා තාම කමඨාන සුද්ධ වෙලා නැහැ. එයා දැනගන්න ඕනේ මේ පටවි ගසිනේ දැක්කේ නැත්තම් මොනවා හරි ඊවරණයක් තමයි. මොනවා හරි කෙලෙසයක් තමයි. ඒක නිසා මේ කෙලෙසේ නැති කිරීමට නම් නැවත නැවතත් තමන්ගේ හිතේ තියෙන අර නිමිත්තටම හිත දාන්න ඕනේ. නිමිත්තටම හිත දාන්න ඕනේ. ඉතින් ඒක නිසා නිමිත්තට හිත දැමීම සඳහා ආධාර කරන වැඩවලට අපි කියනවා අනුග්‍රහ කරනවා සප්පාය කරනු සලසලා දෙනවා කියලා. අපි නිමිත්තට හිත දාන්න උත්සාහ කරයි කියලා බාහිරේ සද්ද නැති වෙන්නේ නැහැ. වේදනාවක් නැති වෙන්නේ නැහැ. හිතවිලි නැති වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ ඒ ඔක්කොම ආස්සේ සද්ද ඇහුණත් වේදනාවක් දැනුණත් හිතවිලි තිබුණත් අර මතුවෙච්ච කසින මණ්ඩලයට ප්‍රතිභාග නිමිත්තට හිත යොදමින් යොදමින් යොදමින් අර බාහිරින් එන කරදර නොඑන්න උත්සාහ කරනවා. ඒක කියනවා අපිට මේ ඉන්න තැන තෙමෙන්න නැති වෙන්න නම් අපිට වහලයක් ගන්න වෙනවා. වහලේ හරියට හදාගත්තොත් තෙමා බහින්නේ නමුත් මේ හතර පැත්තෙන් එන වාතය නිසා මේ ජනෙල් දොරවල් වලින් ගෙබිම තෙමෙනවා. එතකොට ඒකත් වැස්ස වෙලාවට ආවරණ ලන්න ඕනේ. එහෙම නැත්නම් ගෙබිම තෙමෙනවා. ඒක නිසා අපිට දැන් කසින මණ්ඩලෙන් ආධාරයක් තියෙනවා. පුළුවන් තරම් එහි හිත ගත කරන තාක් එන්න තියෙන අකුසල් නූපන්න කුසල් නොයිපති වීමේ ප්‍රධාන වීරිය ඒ යෝගාවචරයාගේ අතේ තියෙන දැන්. එයාගේ අධිකාරී ශක්තිය අරතේ තියෙන. එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාස භාවනා කරන කෙනෙක් මොකද හින කරන්නේ විපස්සනා කරන කොයි වෙලාවක හරි තද ගතියක් වැටෙනවනම් කොයි වෙලාවක හරි මිලෙක් ගතියක් වැටෙනවනම් කොයි වෙලාවක හරි බර ගතියක් වැටෙනවනම් කොයි වෙලාවක හරි සහැල්ලු ගතියක් වැටෙනවනම් කොයි වෙලාවක හරි සුමුදු ගතියක් වැටෙනවනම් කොයි වෙලාවක හරි කුරුසු ගතියක් වැටෙනවනම් මෙන්න මේකයි කියලා ආස්වාසිය පටන් ගන්නකොට කොහොමද මට ආස්වාසියේ මුල වැටෙන්නේ මැද වැටෙන්නේ අග වැටෙන්නේ කියලා බැලුවොත් ඒ වායෝ පොට්ටබ්බ ධාතුව මුල විදියට නෙවෙයි මැදදී අපිට හැප්පෙන්නේ මැද විදියට නෙවෙයි අගදී හැප්පෙන්නේ ඒකට පටවි ධාතුවේ විශාල රචනයක් ප්‍රවර්ධනයක් මේ කසින මණ්ඩලයෙන් ලබාගත්ත මේ අත්දැකීමේදී හුස්ම ගන්න කොටත් වෙනස් වෙනවා පිම්බෙන හැකිලෙන කොටත් තද ගති හැලු ගති වෙනස් වෙනවා. අන්න ඒක දිහා බලාගෙන ඉන්න හැම වෙලාවෙදීම කසින මණ්ඩලයක් නිමිත්තක් ප්‍රතිභාග නිමිත්තක් නැතත් ආස්වාස් ප්‍රසආසයේ තුල තියෙන තද ගති, මෙලෙක් ගති, බර ගති, හැලු ගති, මු르දු ගති, ගොරෝසු ගති වල විශාල වෙනසක් වෙනවා. එතකොට අර සමත නිමිත්ත වඩන කෙනා ඒ කසින නිමිත්ත ප්‍රතිභාග නිමිත්තම බලමින් එහි ගත කරන අතරය මේ විපස්සනා යෝගාවචරය ඒ පටවි ධාතුවේ ලක්ෂණ 6 එකිනෙකට මාරු වෙන හැටි එකින් එකින් දව ක්‍රමයෙන් වෙනස් වෙන හැටි බලා ගන්න තරමට තමන් බලන අරමුණෙහි වෙනස් වෙන සුළු ගතියට ආරාධනා පූර්වක යෝගාවචරය බලන විපස්සනා සමත යෝගාවචරය අරමුණ වෙනස් නොවන පැත්තට සාදර වෙලා හිත බලන මණ්ඩලේ වෙනස් කරගන්න නැතුව ඒකම දිගට තියෙනවා. විපස්සනා යෝගාචරය බලන්නේ පටවි ධාතුව දැක් ගන්න පුළුවන් මොනම කාරණාවක් ආවත් ඒක කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. ඉතින් ඒ අනුව බලනකොට යෝගාචරයගේ ආකල්ප සමත යෝගාචරයගේ සහ විපස්සනා යෝගාචරයගේ ආකල්ප දෙකක් තියෙනවා. අරමුණ නොසැල්වා එහිම තබා ගැනීම සමතේ වෙන අතර ඒ සඳහා සතිය ඇති කරන්න උදව් කරපු අරමුණම කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියන දැක්ම තමයි විපස්සනා වෙන්නේ. ඉතින් මේ දෙක එක යෝගාවචරයගෙමුත් වෙනවා. වෙලාවක එහෙම අරමුණ පිටිය ගැඳපු පිටිසුතුමක් වගේ පේන්න පටන් ගන්නවා. තව වෙලාවකට වතුර එන ඉරක් වගේ වහා වෙනස් සුළු ගතියකටපත් වෙනවා. මේක මේ යෝගාවචරගේ දෝෂයක්වත් එහෙම නැත්නම් මේ නැකත වෙනස් වෙලා ග්‍රහය දෝෂයක්වත් නෙවෙයි. මේ විදිහට මේ වෙනස් වෙනකොට ඒකේ වෙනස් වෙන ස්වභාවය ඒ විදිහට වාර්තා කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට හරි ලේසි ඉදිරියට යන. නමුත් මේකේ අරක හොඳයි, ස්ථිරව තියෙන එක හොඳයි, වෙනස් වෙන එක හොඳ නැහැ. නැත්නම් වෙනස් වෙන එක හොඳයි, ස්ථිරව තියෙන එක හොඳ නැහැ කියලා පංගු peerුවට යන්න පටන් ගත්තොත් ඒ පංගු peerුවේ තියෙන භයානකම තමයි යෝගාවචරයා සමබර වාර්තාවක් ඉදිරිපත් කරන්නේ. එයා ඉදිරිපත් කරන්නේ අර තෝරපු බේරපු කොටස් ටිකක් විතරයි. ඒතර ඉත අහගෙන ඉන්න එකනට කියන්න බෑ මෙයාට මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා පඨවි ධාතුව විතරක්ම අරගෙන බැලුවත් සමත වශයෙන් බැලුවත් විපස්සනා වශයෙන් බැලුවත් ඒ වෙනකොට ඒකට සම්බන්ධ වෙනකොට ඒක භාවනා කරනකොට කියලා කියන්නේ. වර්ධනය කරනකොට ඒක වේන සිද්ධ වෙන ආකාරය විස්තර කිරීමේදී ඒක විපස්සනා යෝගාවචරයට අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. සමත යෝගාවචරයට එහෙම විස්තර කරන්න බැරි වුණාට එයාට ක්‍රමයෙන් ක්‍රමයෙන් හරියට නිකන් හැන්දෙන් කවනවා ටික ටික ටික ටික අරකට අනුග්‍රහ කරන ක්‍රම කියලා දෙන ඕක තමයි ස්වභාවේ. අපි අර කිව්වා වගේ Taman ඒකට ලබා කරලද ප්‍රතිභාග නිමිත්ත නොසලී පැවැත්වීමට හොඳ ආවාසය මොකක්ද කියලා තෝරගන්න කියනවා. එයා ඒ පූර්ණ කාලිනෝ කරන කෙනෙක් නිසා සුදුසු ආවාසය තෝරා ගැනීම සමත යෝගාවචරයට අවශ්‍යයි. විපස්සනා යෝගාවචරයේදී නරක නෑ. නමුත් විපස්සනා යෝගාවචරය කොතනදී මතුවුණත් මතුවෙන මතුවෙන දේ අල්ලා ගැනීමේ අවස්ථාවාදී සෙල්ලක්කාර ගතියක් තියෙනවා. ඒක නිසා අපි භාවනා මධ්‍යස්ථානයක් හදනකොට විපස්සනාව සඳහා හැදුවත් සමත යෝගාවචරයට අවශ්‍ය කරන පහසුකම් ඇතුව තමයි හදා. මොකද අර ආධුනික විපස්සනා කෙනාටත් ඒකෙන් ආධාරයක් වෙනවා. එයාට වැඩි අභියෝග නැතුව මේක උපයා ගන්න පුළුවන් එකක් ආවාසයක් භාවනා මධ්‍යස්ථානයක් හදනවා. ඒ වගේම ගෝචර භූමිය Tamante සිව්පසේ ලැබෙන ප්‍රදේශය පුළුවන් තරම් හැලහැප්පිලි අඩු එකක් වෙන්න ඕනේ මේ නිමිත්ත ටිකක් තහවුරු වෙනකම්. ඒක කියනවා හරියටම මේ දරු ගැබක් පිළිසිඳ ගත්තට පස්සේ ඒ කුලකාන්තාවක් හෝ රාජමහේසිකාවක් නම් එයා ඒ දරු ගැබ දැනගත්ත ගමන් මට ගැබක් පිහිටියයි කියලා එයා පුදුමාකාර ආරස්සාවල් සලසනවා කිරිමව්වරු දීලා ඒකට ඉස්සර අපි තිබිලා තියෙනවා ගැප් පෙරහැර කියලා එකක්. ඒ ගැප් ගත්ත ගමන් එයාට විශේෂ ආරස්සාවක් සැලසෙනවා. දැන් මේ වචනේ විතරයි තියෙන්නේ අපි දන්නේ මොකද්ද කියලා. ඉතින් විශේෂයෙන්ම කියනවා මේ අන්තපුර ස්ත්‍රීන්ගේ අන්තපුර ස්ත්‍රීන් විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිස කොයි කෙනා ගැප් ගන්නවද කියලා දැනගත්ත ගමන් අනික් ස්ත්‍රියව එයාට ගබ්ස වෙන්න බේද දෙනවා. ඒක ඉතින් අන්තපුරවල ස්වභාවය. මොකද ගැප් ගත්ත කෙනා තමයි රජුරුවන්ගේ ආදරේ දිනාගන්නේ. මහේසිකාව වුණත් රාජමහේසිකාව වුණත් දරුගපකාවේ නැත්තම් අන්තපුර කවුරු හෝ රජුරුව නිසා ගැප් ගත්තා නම් එයාට හම්බ වෙනවා මහේසිකාවගේ තැන දරුවට රජකම ලැබෙනවා. ඉතින් ඒක නිසා අහලා ඉන්න හැම ස්ත්‍රියක් ඉන්නවා නංගි ඔයාට ඒ මුණොත් මටත් කියන්නේ මමත් හරි ආසාවෙන් බලන් ඉන්නේ කියලා. කියපු ගමන් අර ගැබ්මල පාවෙන්න බෙහෙතක් දෙනවා. දුන්නාට පස්සේ කො අම්මත් මැරෙනවා දරුවත් මැරෙනවා ඒ නිසා එකක් ඒ ගෝචර ප්‍රදේශයේ තේරුම් අරගන්න දෙක මේක රකින්ද කියා පාණ්ඩයන්ට හොඳ නැහැ කියා පාණ්ඩයන්ට හොඳ නැහැ ඒකම කියනවා කෙලින්ම අටුවාචාරින් වහන්සේ මේ පටිභාග නිමිත්ත ඇති වුණාට පස්සේ ඒ කෙනා පුළුවන් තරම් ඒ ආවාසයේ සුදුසු තැනක් ගෝචරය සප්පායේ හැලහැප්පෙන්නේ නැති විදියට අර වැඩෙන බ්‍රුණ පෝෂයට වැඩෙන දරුගැබට ඉඩ දෙන්න ආසේ මේ උපචාර සමාධි උපචාරයට එනමකම් ප්‍රතිභාග නිමිති උපචාරයට එනකම් ආරසා කිරීම ක්‍රමයේ අතින් අපි අන්තිම දුර්වලයි. අපිට වෙලා තියෙන එක කොයි වෙලාවක හරි භාවනා කරලා මතුවෙච්චාම මේක දිගට පවත්වාගෙන යෑමේ ක්‍රමවේදී අපි දන්නේ. අපි අරක ආය බිම තියෙනවා. බිම තියලා ආය උස්සනවා. මේ හොද හොද මඩේ දෙමිල්ලක් මේකේ වෙන්නේ. හැබැයි ඉතින් මේකට දොස් කියන්න බැරි කවුරුත් එහෙම තමයි. කවදා හරි කාට හරි තේරුනොත් මෙන්න මේ වෙලාවේදී මට භාවනා කරන යනකොට නිමිත්තට නිමිත්ත ආපాతගත වුණා මුණ දාගෙන ඉන්න පුළුවන් වුණා කියලා එයා යම් මට්ටමකට සමාධිය තහවුරු වෙනකන් එදා ඒ නිමිත්ත ආපాతගත වීමට හේතුබූත වෙච්ච පරිසරය විචල්්‍ය සාධක සම් නිමිත්ත නැවත නැවතත් දෙන්න කියනවා. ආචාර මේ ආවාසයේ පස්කම් දෙන්න කියනවා. ගෝචරය ආහාර සිව්පසය ඒ සැප පහසුකම් ටිකකට සපෙලා දෙන්න කියලා කියනවා. ඒ වගේම බස්ස සප්පාය කියලා කියනවා මේක කියා පාණ්ඩ යන්න එපා. කියා පාණ්ඩ ගියොත් දරු ගැබ ගබ්සා වෙනවා. කොහෙන් වෙනවද දන්නේ නැහැ. ඒක ඉතින් බොහොම ප්‍රසිද්ධ දෙයක් මේ අන්තපුර වාසීන් ස්ත්‍රීන්ගේ. නමුත් සාමාන්‍ය තැන් වලත් තියෙනවා ඉස්සර තිබිලා තියෙන ওই බහුභාර්ය සේවනයේ එක පුරුෂයාට ස්ත්‍රීන් හත් අට දෙනා ඉඳලා තියෙනවා. ඉතින් වැදගත් පවුල ටික තිබිලා තියෙනවා. ඒසොටි ඒගොල්ලොත් හැම වෙලාවෙම කියනවලු. මාට ගැබප් හිටියොත් මටත් කියන්නේ මා සන්තෝෂයෙන් නම් කියලා නිකන් මුදිතාවෙන් පැවරුමක් කරලා තියෙනවා. නමුත් කියපු ගමන් වෙන්නේ ගප්සවින. වෙන්නේ මොකද? ඒ අනික් ස්ත්‍රීන් කැමති නෑ. මෙයා මවක් වෙනවා දකින්න. පුරුෂයාගේ අවධානය ඒ නිසා මේ භාවනා කරන ලෝකයේ ඒ කතාව දන්නේ අහුව දෙන්නේ. මේ කරපම් මේ වැඩේ කටවහගෙන කරන්න බෑ. ඉතින් පොඩි දෙයක් ලැබිච්චාම කෑකොස්සන් ගහන. කෑකොස්සන් ගහපු ගමන් අර කවුරුත් ඇවිල්ලා මේ ගබ්සා කරලා නෙවෙයි. ඒ කියන්නේ මාරයා ඉන්නවනේ කොයි එකටත් වගේ ඕනේ වෙලාවක රෙඩි මේඩ් වෙලා දෙනවා ලණුවක්. දුන්නාට පස්සේ අර තිබුණු දේවල් මොකක්වත් නැහැ. පුදුමාකාර මානසික අසහන වලට යනවා. ඒ නිසා භස සප්පාය තේරුම් ගන්න ඕනේ. ගෝචර සප්පාය වගේම ඒ වගේම පුද්ගල සප්පාය. ඊට වැඩිය දියුණු වෙච්ච කෙනෙක් නම් හරියට දන්නවා මේ කෙනාට කරන්න ඕන උදව්ව. භාවනා නොකරන කෙනෙක් කෙරුවත් කරන්නේ කරදරයක්. ඒක නිකන් අර වඳුරට කඩුව බාර දුන්නා වගේ රජුට පොඩ්ඩක් නිදා ගන්න ඕන නිසා රජු රජුණෝගේ කඩුව වඳුරකට බාර දීලා රජුර බුදිය ගන්න. ඉතින් රජුණෝගේ මැස්සෙක් වහපුවාම වඳුරට පෙන්වන්න බෑ. එහෙම කොහොමද රජුණෝගේ මැස්සෙක් අහන්නේ කියලා දෑත බදලා ගන්න. ගහපුවාම මැස්සට මොකව වුණත් ෂුවර් එකටම රජුණන්ට වදිනවා. ඒ නිසා භාවනා කර නොකරන කෙනෙක් අපිට කරන හැම උදව්වකින්ම අපේ භාවනා කැඩෙනවා. භාවනා කරපු කෙනෙක් දන්නවා මේ වැඩෙන සමාධිය මේ වැඩෙන අර්පණා සමාධිය නැත්නම් උපචාර සමා මේ ප්‍රතිභාග නිමිත්ත තනවා වඩා ගන්න තියෙන අවශ්‍ය දේ පසුබිම ඒ කියන්නේ කිරිමවක් දන්නවා අලුතින් පිළිසඳගත් දරුවෙකුට කරන්න ඕන උපස්ථාන. ඒකට පිරිමින්ද තේරෙන්නේ නැහැ. වෛරක්කාරයෙකුට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කියනවා මේ භාවනා ලෝකයේ අනුන්ට අනවශ්‍ය විදිහට කතා කරන්න ගියාමෙන් අපිට බාලයන් එක මුසු වෙනවා. ඒ වෙනුවට සල්යාන සත්පුරුෂයෙක් ඇසුරු කරනකොට එයා මේ ආලවට්ටම් කරන්න දෙන්නේ එයා දන්නවා භාවනාවට අදාළ මේ ටිකයි ඕන කරන්න කියලා අඩුම කැඩුම සපේනවා. ඉතින් ඒක නිසා භාවනාවට උදව් කරන්න පුළුවන් වෙන්නේ භාවනා කෙනෙකුට විතරයි විතරයි. අනික අය කියවෙන කිසි වැඩක් නැහැ. ඊටත් වැඩිය කියනවා ඊට වැඩිය දියුණු වෙච්ච කෙනෙකුට තමයි භාවනා කරපු එක පිළිබඳව අනුග්‍රහයක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සංස්කෘත ශ්ලෝකයක් කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වත්ජන විද්‍යානේව විජානಂತಿ විද්වත්ජන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවක් ප්‍රසව වේදනං මේ මේ විද්‍යාඥයෙකුට එනත මේ භාවනා කරලා විද්‍යාව උපයාගත්ත කෙනෙකුට පේනවා ඒකට උත්සාහ කරන කෙනාගේ පරිශ්‍රමය ඊමණසේ අම්මා අප්පත් එපයි කියාගෙන රැටත් නොකා මේකට පුදුම මහන්සියක් ගන්නවා. ඒ ගන්න ප්‍රයත්නේ තේරුම් ගන්න ඒක ඉක්මෝල ගිය කෙනාට විතර. අනික් කටේ කියන මීයක් උන්න පිස්සු. මේ මහා භාවනාවක් බදන් කරන මේ අපි වගේ කාලබීල හිටපල්ලකෝ. ඒක ලෝලුවත් නරක කරගන්නවා නෑ මාන්නෙත් වැඩි වෙනවා අරකයි මේකයි කියලා භාවනා කරන පිරිසට භාවනා නොකරන පිරිස බණින හැටි අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා භාවනා විස භාවනා පිසයි කියලා අර මනුස්සයාට පද බඳිනවා මේ මිනිස්සයා ගන්න ප්‍රයත්නය දන්නේ නැතිකම නිසා කියලා පිරිච්ච padikkamakata තරම්වත් සලකන්නේ නැහැ කියලා භාවනා කරන කෙනා. ඒ 77 78 79 ඒ වසරවල මම ලුවන් තරම් උත්සාහ කරා කාටවත් නොකිය මේක පාඨවි කසිනේ වඩන්න නෙවෙයි සතිය වඩන්න. නමුත් කොහෙන් කොහෙන් හරි ඕක ආරංචි වෙනවා අමාරුයි මේක රැකගෙන යන්න දැනගත්ත ගමන් බලන්නේ වපරහෙන් තමයි. එක්කෝ කෙල්ලෙක් එක්ක යාළු වෙලා තරහ වෙලා. එහෙම නැත්නම් මොහරි බිස්නස් එකක් අප්සෙට් ගිහිල්ලා දැන් මෝ ප්‍රස ගහලා කියලා කියන්නේ. ඌ දැන් භාවනා කරනවා. ඒ කියන්නේ මේ මේ ලෝකේ ජීවත් වෙන්න දන්නේ නැති එකේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් භාවනා පිස භාවනා පිස කියලා තමයි කියන්නේ. ඒකේ නාට කෙලපෙච්ච padikama තමයි සලකන. ඉතින් හරි ලේසි කල්යාණ මිත්‍යයි අසත්පුරුෂය තේරුම් ගන්න. අසත්පුරුෂයකට කොන අහනවා. ඒ අනේ කිසි ලාභයකට නෙවෙයි. අන්නේ තියේදි තිය මතක් කරා වගේ අපි මේ පුද්ගල සප්පාය තේරුම් අරගන්න තමන් භාවනාව වැඩෙනකොට තමයි තේරෙන්නේ භාවනාවට උදව් කළ හැකි ආකාරය. මේ ආසාව තිබුණාට කරන්න බෑ. මේ ආසාව තිබුණාට කරන දේ රිලවට වඳු කඩුව හම්බුනාම කරන දේ තමයි කරන්නේ. ආදරෙන් තමයි කරන්නේ බෙල්ල ගහලා යන වැඩක් කරන්නේ. ඉතින් ඒක නිසා භාවනා කරන්නන් අතර භාවනා කරන්නන්ට උදව් කළ හැකි තත්ත්වයක් තියෙනවා. මේ නිසා සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා සමග්ගාණං තපෝසුකෝ. භාවනා කරන අතර සමගිය තියෙනවනේ. ඒ කිනාගේ අවශ්‍යතාවෙන් තීරුම් ගන්න ගතිය තියෙනවනේ. මේ කතා නොකර ඉන්න එකේ මේක එකනට කුසු කුසු ගහලා පැත්තකට ගිහිලා උපදෙස් දෙන්න හදනවා කමට හම් දෙන්න හදනවා වෙනුවට කතා නොකර ඉන්නකේ උපරිම ලේසය සේවයක් සිද්ධ වෙනවා. ඒ ඉන්න එක්කනාගේ ඉඩ පහතුක දීලා විවේකේ දෙනවා මිසක ගිහිල්ලා කුත්තු කරන්නේ නැතුව ඉන්නවනම් ලොකුම සේවයක් සිද්ධ වෙනවා. නමුත් භාවනා නොකරන අය හිතන්නේ මේක නිකන් එහෙම හිටියොත් මේ සෝෂල් නෑ, ගිහලා good morning කියන්නේ, hello කියන්නේ, hi කියන්නේ. ඉතින් ඒක නිකන් මේ පසුබාහන ගතියක් වගේ හිතනවා. ගමකටොරක ඉනකොට යනකොට කවුරු හරි මේ ඇයි කියලා ඇහුවොත් හොඳයි කියන්නේ බෑ. ඇයි හොඳයි නැති වෙනව නැත්තම්. භාවනා කරනකොට ඇයි ඕනෙත් නෑ, හොඳයි ඕනෙත් නෑ. පැත්තකටලා ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕන අනික් කෙනාට උගා අනුග්‍රහ කරන්න. ඒක තේරුම් ගන්න ඕනේ තමන්ගේත් භාවනා වැඩෙන්නේ ඒක තනක හිටියොත් තමයි. ඉතින් ඒක තේරුම් අරගන්න කෙනෙකුට නැත්තම් හරියට භාවනාවට අනුග්‍රහ කරන පුද්ගලයෙක් තේරුම් ගන්න හෝ තමන්ගේ චර්යාව තුළින් තව තව කෙනෙකුට අනුග්‍රහ කරන්න ඔය පුංචි මට්ටමේ භාවනාකාරීන්ට බෑ. මොන්ටිසෝරි මට්ටමේ කට්ටියට බෑ. ඒකට දෝෂිකුත් නැහැ. ඉහළ මට්ටමට ගියාට පස්සේ තමයි තව කෙනෙකුට අනුග්‍රහ කරන්න පුළුවන් වෙන නිසා මහසීසයට උත්සාහ කරලා තියෙනවා තනියම Tamange භාවනාව කරගන්න හෝ තව කෙනෙකුට උදව් කරන්න කොච්චරක් දුරට භාවනා කරන්න ඕනද කියලා ප්‍රශ්නයක් අරගෙන. මේ සාමාන්‍යයෙන් කියන්නේ සෝවාන් වෙන්න ඕනේ කියලා. ඒ ආර්ය භාවයට ගියා නම් ආයපව් එන්නේ නැහැ. ඒ නිසා සෝවාන් වුණාට පස්සේ තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. නමුත් මේ මහසීසාරුගේ මිම්මේ හැටියට සෝවාන් වෙනවා කියන එක අමාරුයි. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ කියලා තිනවා භංග ඥාණයට යනකම් මේ දකින දකින දේ බිඳීම දකින තැනට යනවනම් එයාට තනියෙන් භාවනා කරන්නත් පුළුවන්. එයාට කාට හරි යවුවොත් උපදේශයක් දෙන්න පුළුවන් කියලා. පන්දි ස්වාමීන් වහන්සේ බුරුමසයි මහසි ස්වාමීන් ගෝලයා මං ඉගෙන ගත්ත ඒ ශාන්ති ගා. ඒ ශාන්ති කියනවා බලව උද්‍යප්පේ ඥාණයට හරි යන්න පුළුවන් නම් භංග ඥාණයට නැත්තම් ඒ කෙනාට පුළුවන් පැත්තකටලා තමන්ට තමන්ගේ වැඩේ බේරගන්න. ඒ වගේම තව කෙනෙකුට හානි නොකර භාවනා පිළිබඳ පොඩි උපදේශයක් දෙන්න. එහෙම නැති ඇත්තෝ තමයි ගොඩක් අද ඉන්නේ භාවනා උපදෙස් දෙන්න. එහෙම කිසිම භාවනා අත්දැකීමක් නැතුව ඔය කොහෙන් හරි තියෙන පිටලැලක් කරන එකේ ලියනවා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයි කියලා ගහලා පුවක් ගහක ගහලා තියෙනවා. ඉතින් එනවා කට්ටිය. ඉතින් ආවට පස්සේ උන්න උපදෙස් දෙනවා. උපදෙස් ලබන අයයි දෙන අයයි කොහොම අමාරු වැටෙනවා. ඒ මොකද අර තමන්ගේ ශක්තිය නැත්නම් ප්‍රායෝගික දේ දන්නේ නැතුව මේ දේ කරන්න යනවා. ඒකට ඒ ආධුනිකයට දන්නේත් නැහැ මේ පුද්ගල සප්පාය ලැබිලා නැද්ද කියලා. ඉතින් ඒක කොයි කොයි භවනා ක්‍රමේදී තියෙන මූලික දුර්ලභමක් දෙපැත්තක් තියෙනවා. ආවොත් ඒ කවුරු හරි භාවනා කරන තැනකට ආවොත් ඒ බුනි පුරි පන්සංශය මතක් කරලා කියනවා. ඒ මනුස්සයාගේ තාම යාට ප්‍රතිභාග නිමිත්ත ඇවිල්ලා නැහැ. උග්ඝහ නිමිත්ත ඇවිල්ලා නැහැ. උපචාර සමාජයට ඇවිල්ලා නැත්තම් ඒක ගුරුවරයාගේ දෝෂේ. ගුරුවරයා යාට නැවත නැවතත් කියලා දෙන්න ඕනේ කොච්චර වරද්ද ගත්තත් කියලා දෙන්න ඕනේ කියලා. ඒ නිසා ගුරුවරයා ක්‍රමසාවිදි හදාගෙන අරකින් බැන්නම් මේකෙන් මේකෙන් බැන්නම් ඒකෙන් කියලා අප්තෝපදේශ හදාගෙන එක්කෙනෙක්වත් අහක දාන්නේ. අපේ ලොකු සංසේ ලියනවා යම් කිසි කෙනෙකුට භාවනාව හරියන්නේ නැහැ කියලා සියසරයක් හෝ උපදෙස් දෙන්න පශ්චාත්තාප වෙන්න එපයි කියලා. සියසරයක් හෝ එකම කියන්න වෙහෙස ගන්න එපා. ඒ තියෙද්දිත් 101 වෙනි වතාවේ ආවර්ත ගන්න ඉඩ තියෙනවා. ඒ තියෙද්දිත් ඒ ඇවිල්ලා කියන්නේ නෝ බෝහන්ති මට 100 සැරයක් කිව්වා ඒත් වැරදුනා. අද 101කටත් කියලා ඒත් වැරදුනා නේ මට අනුකම්පා කරලා මට මේ උපදේශය දෙන්න කිව්වොත් උපදේශය පිළිබඳ ඊර්ෂ්‍යා කරන්න එපා, ලෝභ කරන්න එපා දීපන් කියලා තියෙනවා. 101කටත් ඒත් වරද්දා ගන්න ඉඩ තියෙනවා. 101ක් දීලත් එයා තාම එනව තොරතුරු අහනවා. නමුත් වරද්දා ගන්න ඉඩ තියෙනවා. 102 වෙනි වතාවට තොරතුරු දෙන්න උපදෙස් දෙන්න යටි ලියලා තිනවා භයානක රෝගීන්ද සුව වෙන අවස්ථා ඇත. එච්චරයි. වෙන මොකක්වත් ලියලා නැහැ. භයානක රෝගීන්ද සුව වෙන අවස්ථා ඇත. ඒ නිසා කවුරුවක්වත් අභව්‍ය කරන්න යන්න එපා. දැන් අපි මේ කට්ටිය භාවනා කරනකොට එක්කෙනෙක් වැරද්දක් කරනවා කියලා හිතුවොත් තව කෙනෙක් එයාට දොස් කියන්නේ යන්නේ ඒ පුද්ගලයා අභව්‍ය කරලා අයින් කරන්නනේ. එහෙම අයින් කරන්න බෑ. ඒ කියන්නේ මේ අවංකව මහන්සි වෙන කෙනෙක්. ඒ ඒ කෙනාට අවශ්‍ය කමටහන අවශ්‍ය නිමිත්ත ලැබිලා නැහැ. ඉතින් යාට පැත්තකට කරලා කතා කරලා මොකද මේක වෙලා තියෙන්නේ කියලා ඔය කමඨාන් සුද්ධ කිරීමෙන් තමයි ඒ අඩුපාඩුව දැනගෙන ඉතින් ඒ වෙලාවදී ගහනවා බයිනවා වගේ තේරෙනවා. මුසාවියට ගෙනලා පට්ට ගහනවා, පතුරු ගහනවා, අම ගහනවා. ඉතින් එහෙම නැතුව බෑ. ඉතින් මුරතල් කරලම දරුවා හදන්න බෑනේ. ඒක එයාට කියලා දෙන්න ඕනේ. සියක් වතාවක් ඇහුවත් කියලා දෙන්න ඕනේ. ඒකෙදී මේ පුද්ගල සපය හදාගත්ත කෙනා කවකින් හරි ගුරුවරයෙක්ගෙන් ඒ උපදේශය ලබාගත් කෙනාට තේරෙනවා අනී මේ ගුරුවරු අපිට කරන සේවය. ගුරුවරයෙක් අපිට කරන සේවය. ඉතින් ඒක නිසා මේ මම මේ ඊවෙරද කවියක් ලිව්වා. බැලේ සතිය හේනට අරගෙන යනවා. යොදා සතිය හේනේ මම හැසිරෙනවා. කියා දුන්න ගුරුතුමන් සිහි වෙනවා. හිතේ සතුට එතකොට කවි කියවෙනවා. අපිට ගුරුවරයෙක් මේක තන කිරි දෙන අම්මා වගේ මේක කියලා දෙන්න ගන්න උත්සාහය තේරෙන්නේ කවදා හරි Tamanට ඒ අර්පණා සමාධියකට උපචාර සමාධියට ගියාට පස්සේ දෙනවා අපි උප්පත්ති හිති ක්‍රමේ හැටියට නම් ඒ කාන්තිම අපායි. අපි හිතලමතල කරන හැම තැනකම යන්නේ අපායට. ගුරුවරයා එකෙන් කඩලා, අඹරලා, ڇප්ප කරලා, තලලා එයා කියලා දෙනවා ඇති කරගත්ත ප්‍රතිභාග නිමිත්ත මේක තනවා වඩා ගන්න හැටි. ඒක හරියට දරු ගබක් රකින්නා වගේ, කිරිවත් දෙන ගොයමක් රකින්නා වගේ හැම තැනම කරන්න බෑ. ඒක බොහෝ විට යෝගාවචරයේ සහයෝගය ලැබෙන්නේ නැහැ. යෝගාවචරයේ අරක මේක දාගෙන මේක අවුල් කරනවා. ඉතින් ඒක නිසා අර මහසි මහා මේ මහා නෙවෙයි ඒකට කියන්නේ සෙන් බුද්ධ ආගමේ ගුරුවරයෙක් ගාවට ගුරුවරයෙක් නෙවෙයි ඇත්තටම චීන මේ වයලින් වාදනය කරන්න දන්න කෙනෙක්. අන්තිම ශ්‍රේෂ්ඨ කෙනෙක්. එයා ළඟට ගිහිල්ලා ගෝලෙක් කියනවලු මම ඔබතුමාගේ මේ ශිල්පයට අගය කරනවා මට ඉගෙන ගන්න ඕනේ වයලින් වාදනය කරන්න. මම කොච්චර කාලයක් පුහුණු කරන්න ඕනද කියලා. එයා කියනවා අවුරුදු 10ක් ඇයි කියලා. එච්චරනම් කල් කරන්න බෑ. මගේ අප්පච්චිට ටිකක් අමාරුයි. ඒක නිසා මම හොඳට මහන්සි වෙලා උත්සාහ කළොත් කොච්චරයි කියලා. ආ එහෙමනම් අවුරුදු 30ක් විතරයි කියනවා. නෑ නෑ මම මේ කියන්නේ ඔබතුමාගේ සහයෝගය ඇතුව මගේ සහායකයත හොඳටම තටමලා කෙරුවා ආ එහෙමනම් 70ක් විතරයි කියනවා. අවුරුදු 70ක් විතරයි. මේ අපිට ඕන වෙලා තියෙන මේක තටමන්නනේ. වයලින් වාදනය කරන්න බෑ තටමලා. අපි කිව්වොත් මේ සක්මන ඉබේ කරන තැනට යන්න යන්න බෑනේ තටමලා යන්න බෑනේ. සක්මන ඉබේ වෙන්න අරින්න බෑ. මේ හුස්ම ගන්න එකත් අනායාසයෙන් හුස්ම ටිකේ ගන්නවා කියන එක තටමලා නයි පිපින වගේ බිම්බල කරන්න බෑනේ. කොච්චර කාලයක් යයිද මේ ස්වභාවික හුස්මට යන්න ලෝකද බලාන හිටපන්. එහෙම නැත්නම් මේ ගත්ත උග්ඝහ නිමිත්ත නැවත නැවත එන්න ඇරලා ඕකට අනුග්‍රහ කරපන්. උග මිරිකල අල්ලන්න බෑනේ මේ හිතේ තියෙන සංඥාවක් නෙමෙයි ගන්න හදන්නේ. උග්ඝහ නිමිත්ත කියන්නේ වරෙන් වරෙන් කිව්වට එන්නේ නැහැ. ආනේ විදිහට මෙයා ඒක මේ පාවොක්සයිඩෝ කියනවා. ඒකට නම් මම හිතනවා ඕගොල්ලෝ මට බනින්නත් ඉඩ තියෙනවා කියන. පාවොක්සයිඩෝ කියනවා මේ කොල්ලෙක් කෙල්ලෙකුට ඇහැ ගැහුවට පස්සේ කෙල්ල ඇහැ දෙනවනම් ඒක දිගට දිගට පවත්වන්න කොල්ල දැනගන්න එපා. ක්‍රමසාවිදී. ඉතින් අපේ බැච් එකේ එක එකේ තියා මම ඒකට අදක්සයි. ඉතින් මම උත්සාහ කරනකොට කිව්වා මේ කෙල්ල බලන සුළු කෝණේ ඇතුළත ඉන්න ඕනේ කිව්වා මහා කෝණකින් බලන්නේ නැති වෙන තැන. ඒකල දැක්කේ නෑ වගේ හුඟක් වෙලා ඉන්න කියනවා. එතකොට අර ඇහැ ගැහෙන්න තියෙන ඉඩ වැඩි. ඇහැ දෙනවයි කියලා එකක් තියෙන. ඊට පස්සේ බහ දෙනවයි කියලා එකක් තියෙන. ඊට පස්සේ චොක්ලට් දෙනවයි කියලා එකක් තියෙන. ඊට පස්සේ ලේන්සු දෙනවයි ඔය දිග ප්‍රොසීඩියර. අනේ මට හරි ගියේ නෑ. හරි ගියා නම් ඇත්තටම මට මේ වඩාත්ක් කරන උඩ ඉඳගෙන ඉඳ හම්බෙන්නේ නැහැ. කොහොම හරි බැරිම තැන සයිඩෝ අහනවලු ඒක කිව් එක එක්කනමට කියන්නත් එපයි යුවා. උඹට කෙල්ලෙක් යාළු කරන හැටි දන්නේ නැද්ද කියලා අහනවා. මේ ඇහැ දීපු කෙල්ල තමයි පටිභාග නිමිත්ත. ඒක නිතර නිතර දකින්න හදාගන්න උදුරලා අල්ලගෙන හිර කරන අල්ලගෙන ඉඹ ගන්න ගියාට වෙන්නේ නැහැ නේ වැඩි. ඒ හිත ගන්න හැටි. ඒක ටිකක් නම්බුකාර විදිහට ඕගොල්ලන්ට කියන්න ඕන නම් කියන්න මේ පොඩි දරුවෙක් යාළු කරගන්න හැටි. පොඩි දරුවා අල්ලගෙන බන්න ගියොත් එimhe කුස්සිය දොරනේ ඌදුවන්නේ. අල්ලන්න ගියේ නැත්තම් ਉਹ බිත්තිය දිගේ හේතු වෙවි හේතු වෙවි ටික ටික ටික ටික එනවා තමන්ගේ උකුලට එනවා. බබාට කවියක් කියන්න බෑ. ටික ටික කියලා කවි කියන්න පටන් ගත්තනේ නතර කරන්න බෑ යන්න දෙන්නේ ඉතින් ඔය ටිකේ නෙවෙයි මේ පිළිසේ ඔය ටිකේ නෙවෙයි හිර වෙලා තියෙන්නේ. මම මේ බණට අවශ්‍ය නිසා මේ ටික කිව්වට ඔයගොල්ලෝ ඊට ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මං හිතනවා. නමුත් වෙලාවල් වෙනවා සම්පූර්ණ හිත වික්ෂිප්ත වෙලා කවදාකවත් ආයෙ හිරප දෙන්න ගන්න බැරි. එදාට අපිට ආයෙ සැරයක් ආගන්තුකෙක් වගේ. එහෙම නැත්නම් කියනවා නම් ආදුනිකෙක් වගේ මුල්ල ඉඳලා යන්න වෙනවා. ආයෙ නිමිත් අරගන්න වෙනවා. අර පිටිය ළඟට ගිහිල්ලා කටින මණ්ඩලේ බලලා. ආයෙ උග්ඝහ නිමිත් අරගෙන ආයෙ වර්ධනය කරන්න වෙනවා. ඒක සාමාන්‍ය විපස්සනා ක්‍රමයට කියන තද ගතිය, බෙලෙක් ගතිය ගත්තත් ඒව මොකක්වත් පේන්නේ නැතුව මේ වෙන දේවල් ගෙමි භාෂාවට වැටලා කතන්දර හදන තැනට යනවා. එතකොට යාට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ ලෝකේ තියෙන්නේ ධාතු හතරයි. පටවියාපෝ තේජෝ වායෝ. ඔය මොන දේත් එන්නේ ඔය හතර හතරෙන්. නිසා මේ එනදී ගෑනු මිනියෝ හොඳ නරක ගංගා ඇලදොල් කියන්නේ නැතුව තද ගතිය මිලෙක් ගතිය වශයෙන් බලපන්. කම්පන චංචල වශයෙන් බලපන් වෙන ධාතුවක් විදියට බලන්න ගියාට පස්සේ පේනවා මේක මේ ගමේ දෙන වචන දීපු ගමන් කතන්දර ගෙතෙනවා ධාතු මනසිකාට දාපු ගමන් තේරෙනවා මගේ තකතිරුකම මිස මොනවා හරි ඇඟේ වදිනකොට ඒකට හේතු වෙච්ච මනුස්සයා හොයන්න යන්න එපා වදින බව තමන්ගේ වදින බව දැනන්නේ අනේකට කියනවා සිංහවලෝකණය කියලා කවුද ගැහුවේ මොකද්ද උනේ කියන එකට කියනවා සුනඛාවලෝකණය කියලා බල්ලෙකුට ගලක් ගැහුවොත් බල්ලා ගල දිගේ දුවනවා. ඒකල ගල හපනවා. සිංහයා එහෙම කරන්නේ සිංහයා හැරලා බලනවා කවුද ගල ගැහුවේ කියලා. ඊට පස්සේ දෙකක් නැහැ. ඒ වගේ අපිට මොනවා හරි හැමමට හුස්මට මොනවා හරි දැනුණා නම් අන්නේ දැනුණ දේ මුලට යන්න පුළුවන් නම් අපිට තේරෙනවා දැනෙන්න ඉස්සෙල්ලා තදගත තරහවක් තිබුණේ දැනෙනවත් එක්කම තදගතියත් එක්ක තරහවක් ඇවිල්ලා ඒ තරහව දිගේ තමයි කතන්දරය යන්නේ. ආනේ විදිහට මේ තදගතිය වගේ දකින්න යනවනම් දකින්නකොට දකින්නකොට ඒකට විපස්සනාව දාලා ඒක වඩන්න හදනවා කියන එකයි අපේ මේ ප්‍රතිභාග නිමිත්ත වැඩි වේලා පවත්නවා කියන එකයි ඊටාම සූක්ෂම ක්‍රියා. ඌවා මේ මේ කයෙන් කරන ක්‍රියා නෙවෙයි සිරා වේදේ වගේ කියලා කියනවා. වතුරේ පාවෙන නෙළුම් කොලයක නෙළුම් කොලයක නෙවෙයි නෙළුම් මල් පෙත්තක යටපැත්තේ තියෙනවා රේණු. ඒක වතුරේ පාවෙද්දී දැලිපියකින් ඒ රේණුව පලන්න පුළුවන් කියලා. වතුරේ පාවෙන නිලුම් පතක තියෙන රේණුව හිමීට දැලිපියක හොඳටම කැපෙන දෙයකින් පලන්න පුළුවන් කියන. ඒක අමෝරාවෙන් අරගෙන පලන්න උත්සාහ කරොත් නිලුම් පතත් එක්ක වතුර යට යනවා. බය වෙලා පිහිය තියන්නවත් බැරි තරම් වේවුලන්න පටන් ගත්තොත් කවදාකවත් වෙන්නේ නැහැ. ඉතින්සා සිරා වේදේ වාගේ අර ඇති කරගත්ත දේ නැවත නැවත කරන්න හදන එක හැම වෙලාවෙම නැතත් ආධුනික මනස හදාගෙන යෝගාවචරය උත්සාහ කරනවා. ඒකට ওই කියපු විදිහට ඔය පුද්ගල සප්පාය ඒකට ගැළපෙනදී වැරදි පුද්ගලයා හොයාගත්තොත් Tamanට වද විඳින්න වෙනවා. හරියට දැනගෙන කටයුතු කරන්න ඕන අපි ඒක සාකච්ඡා කරා. ඒ වගේම එකක් තියෙනවා මේ මේ වෙලාවේ මේ භාවනා කරගෙන යනකොට ඒ යෝගාවචරයට ආහාරයෙන් පුදුමාකාර බලපෑමක් කරනවා. අවශ්‍ය ආහාර වැටුනොත් මුළු ඇඟම ධාතු කිපෙනවා. ඒ නිසා මේ වෙලාවට යෝගාවචරයට සප්පාය ආහාරය මේක හිතලම තමයි ਸਰවචන්ච මේ රාත්‍රී ආහාරය නැතර කරලා තියෙන්නේ. මොකද කාමභෝගීන් වැඩියෙන්ම කාම සේවනය කරන්නේ සහ ඒක උද්දීපනය කරගන්නේ රාත්‍රී ආහාරයෙන්. දැන් දෙවේලට නැත්නම් උදේවරු නැතර කරන්න ඕනේ ඒකත් සාමාන්‍ය ආහාර වේලක් වෙන්න ඕනේ. ඉතින් උඟ දෙනකොට තේරෙන්නේ නැහැ ඒක. ඒගොල්ලෝ හිතනවා මේ පින්නට හම්බ වෙනවා නම් කාපුවහම මොකද වෙන්නේ කියලා. අද මුළු සංඝ රත්නෙම ඉවරයි. මොකද සංඝයාට මේ තරම් රසමසවුලු පූජා කරනවා, මාළු 32ක් පූජා කරනවා, මුඳු ඇලුත් පූජා කරනවා, පූල් දෝසිත් පූජා කරනවා. තියෙන තරම් පළතුරු ගෙනත් දෙනවා. ඉතින් ආම්දුර කරලා තියෙන දර පුළුවන් තරම් කාලා බෑග් එකක් ගෙදරත් ගෙනියනවා. ඉතින් කෑවට පස්සේ අන්තිමට පුදුමාකාර මේ දීවැඩියා එහෙම නැත්නම් මේ මදුමෙහි රෝගේ ව්‍යායාම අඩු වෙනවා ආහාර ලැබෙනවා. ඉතින් මේ එක දවසක් ලොකු සංහසේ රාජිනේ වෙලා ඉන්න වෙලාවදී ආහාර සකස් කරනවා ඊට පස්සේ දොස්තර මහත්තයෙක් ආහාර ගේන. මං කිව්වා ස්වාමීන් වහන්සේ ඕක වුණාට අපි අපේ සාමාන්‍ය ආහාර විල තියා හදානේ මු කියලා. කිව්වා නෑ ඉතින් දොස්තර මහත්තයෙක්නේ. එයා දන්නව ඇති කියලා. අනේ නෑ. ඒ මහත්තයත් ගේන්නේ අර සාමාන්‍ය කට්ටිය ගේන එකමයි ඒක ලෙඩාට ගැලපෙන්නේ නෑ. එදාට ගැලපෙන්නේ නැහැ. මේ භාවනා කරන කෙනාට මොනවද කන්න දෙන්න ඕනේ කියන එක දැන් ගිහින් මේ විශේෂම ගිහියත් අන්න ඒක ඉච්චර ප්‍රශ්නයක් වෙන්නේ මේ වගේ තැනක සංඝයාට අද ලැබෙන ආහාර වේල ගත්තොත් ලෝකේ තියෙන තුප්පහිම ආහාර වේල ලැබෙන්නේ. හැමදාම සාංගික දානනේ වක් කරනවා. සුදුබතුත් දෙනවා, රතුබතුත් දෙනවා, මොනවාද ෆ්‍රයිඩ් රයිස් නුත් දෙනවා. හැම જાතිම දෙනවා. ව්‍යංජනත් බත් බෙදලා ව්‍යංජන බෙදලා බෙදුවාට පස්සේ බැකෝ එකක් ඕනේ. අර ව්‍යංජන පොඩ්ඩක් අයින් කරලා බත් මතු කරගන්න. අනේ සාංශ මේකම ගෙදරවත් හැදිච්ච එක ස්වාමීන් වහන්සේ මේක අපේ අම්මා හදලා තියලා ගිය එක ස්වාමීන් කියලා මේකෙන් පොඩ්ඩක් හරි කන්න ඕන කියලා කවුරක්වත් මේ සමස්තය දිහා බලන්නේ ඊට පස්සේ රසමසවුලු කිසිසේත්ම චාරයක් නැහැ. ඉතින් ඒක කියනවා යම් කිසි කෙනෙක් Brahmacharyaට ගියාට පස්සේ ඒ කියන්නේ අබ්‍රහ්මචර්ය සේවාවට ගියාට පස්සේ ඒකේ නා විශේෂයෙන්ම පැණි රසට කැමති වෙන ගතියක් තියෙනවා කිය. ස්ත්‍රී පුරුෂයාගෙන් වෙන්ුණාට පස්සේ පුරුෂයා ස්ත්‍රියගෙන් වෙන්ුණාට පස්සේ ඒ කට්ටිය වැඩියෙන්ම මේ පැණි රසට කැමති වෙන ගතියක් තියෙනවා ආහාරයෙන් තමයි අර ලිංගික තෘප්තිය ලබන්නේ. ඉතින් ඊට පස්සේ ඒක ඇති වෙන්න දුන්නොත් අනිවාර්යයෙන්ම ලෙඩ වෙනවා. ඒ නිසා Brahmacharya රකින්න කෙනා තමන්ට මේ කාමකෝප ඇවිස්සෙන්නේ නැති ආහාරය තෝරගන්නවා කියන එක හරිම අමාරු. ඉතින් ඒක Taman උයාගෙන කනකොට අපිව හිතන්නේවත් නැහැ. භෝජන සප්පායක් වගේ කතාව මොකක්වත් ඕනේ නැහැ. දෙයියෝ දෙනවා මං කනවා කියලා ඔය කාගෙන කාගෙන යනවා. නමුත් ආහාර සප්පාය කියන එක ඒක ලේසි නෑ මේ තේරුම් ගන්න ඔය සම්බාහන විද්‍යාව ගැන මම ඔය ටිකක් කියෙව්වා. ඒ කියනකොට කියනවා අවුරුදු 35ත් 40ත් වැඩි කල්යන්න ඕනලු කෙනෙකුට මට ගැළපෙන ආහාරය මොකද්ද කියලාවත් තේරෙන්නේ එතකම්ම පැණි රස කනවා කකා කකා යනවා. 40 වෙනකොට ඔන්න මැරෙන ලෙඩේ තේරෙනවා. දැන් ඉතින් උඹට ඩයබටිස් තමයි. ඒක ඒ බිකෝ සිරිතල යන ගැහුවාගේ එහෙම නැත්නම් ඔන කොලෙස්ටරෝල් කියයි එහෙම නැත්නම් ගිඩිනස් කියයි එහෙම නැත්නම් අල්සයිමර් කියයි මොකක් හරි එනවා. ඔන්න ඊට පස්සේ තමයි උත්සාහ කරන්නේ ආහාර හදාන්න. එතකොට පමා වැඩි. ඒ නිසා භාවනා යෝගාවචරය දැනගන්න ඕනේ විශේෂයෙන්ම තන වඩා ගන්න පටවි කසින නිමිත්ත එක දිගට පැවතීම සඳහා කම්මජ චිත්තජ උතුජ ආහාරජ කියලා මේ ආහාරය පිළිබඳ මත්තඤ්‍යතාවය ප්‍රමාණ දන්න ගතිය යෝගාවචරයාගේ අධිකාරී ශක්තිය තුල තියෙනවා. ඒක ලැබෙන දේෙන් තමයි ගැළපෙන ආහාරය පාවිච්චි කරන්න ඕනේ කියලා. මම පැවිදිින් ඉස්සල්ලා අවස්ථාවක් හම්බුණා බලංගොඩ අපේ ආනන්ද මහිත්‍රි ලොකු සංචාම්බේ. ගියාට පස්සේ කතාවට මට ඒ වෙලාවේ ඇත්තටම මම කරපු වැඩේ වැරදි ඇති. ඒ වයසක ස්වාමින්සත් එක්ක පැය දෙකක් එක දිගට කතා කරා මම. ඉච්චරේ ස්වාමීන් වහන්සේ මම දැකලා නැහැ. අහගෙන ඉඳලා ඉඳලා ඉඳලා මම ඒ වෙන්ච ඒ ස්වාමීන්සත් කියනවා මට කවදාකවත් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. උඹට ඕන ඕන දක් අහපන්. ඉතින් මමත් මේ හම්බෙච්ච නැතිලා ප්‍රශ්න අහනකොට ඒ ස්වාමීන්ස කියනවා මේ කවුරු හරි Taman මේ කිසිම රසායනික බේතක් පාවිච්චි කරන්නේ නැතුව විටමින් පාවිච්චි කරන්නේ නැතුව ආහාර වේලෙන් සමබර සෞඛ්‍යම නඩත්තු කරන්න බැරි නම් ඒ කෙනාට අකාල මරණයක් තමයි සිද්ධ වෙන්නේ කියලා. කිසිම රසායනික පාවිච්චි කරන්නේ නැතුව බත් වේලෙන් Tamange සෞඛ්‍ය නඩත්තු වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක සම්පූර්ණ උඩපල්ල යනවා ඔය එක එක රසායනික ද්‍රව්‍ය නිසා. දැන් වෙලා තියෙන බත් වේල තුල රසායනික ද්‍රව්‍යනේ. කෑම තුලත් රසායනික ද්‍රව්‍යනේ. ඒක නිසා ඒ ස්වභාවික ආහාර පද්ධතියකින් භෝජනයේ මත්ඤ්‍යතාවය කියන එක එහෙම නැත්නම් භෝජනයේ පමණ දැන වළඳනවා කියන එක බුදු ගුණයක් බුදුචාන් වහන්සේගේ චරණ ධර්ම වලින් එකක්. ඒ කියන්නේ බුදු වෙනකම්ම පුහුණු කරන්න ඕනේ. අපි එක්ක කඩුවෙන් කැම ගන්න එක්ක වැඩින් කැමනවා. එහෙම නැත්නම් ගැළපෙන්නේ නැති ඒ භෝජන සප්පාය අඳුර ගන්නවා කියන එක අපි කාටවත් දොස් කියලා වැඩක් නැහැ. ඒක පින්නපාත යනකොට අපිට මොනව ලැබෙනවද දන්නේ නැහැ. ලැබෙන දේෙන් සප්පාය දේ තෝරගන්නවා කියන එක කියන්නත් බෑ හුඟ දෙනෙක් හිතනවා මේ පුද්ගලික වැඩකට ඇඟිලි ගහිල්ලක්. නැත්නම් මේ බත්පතටත් ඇඟිලි ගහන්න හදනවා නමුත් ඒක නෙවෙයි තියෙන්නේ අර අමාරුවෙන් හදාගෙන යන උපචාර සමාධිය එහෙම නැත්නම් ප්‍රතිභාග නිමිත්ත නඩත්තුකරනද ඒ අදාළ භෝජනීය භෝජන සප්පාය යෝගාචර තේරුම් ගන්නවා. ඒ නිසා ගිහියෝ එහෙම නැත්නම් කියනවා නම් සිව්පස්සේ දෙන්නේ නැත්තෝ මේක දන්නේ නැත්තම් සිව්පස්සේ දෙන්නේ නැත්තෝ පින් කරන්න උත්සාහ කරනවා නම් තියෙන දේ වක්රන්න හදනවා නම් ගොඩ එන්න බෑ. ඒ මාතික මාත කතාවේ තියෙනවා සංඝයා වහන්සේලා 39ක් ගියාට පස්සේ ඒ ගමක ගන්දිටු වගේ අම්මා මාතික කියන ගන්දිටු වගේ අම්මා දැකලා නැහැ ඊට පස්සේ කියනවා කොහෙද ඔබාන්සලා වඩින්නේ ඊට පස්සේ කියනවා අපි වස් කාලේ එක තැනක ඉන්න හදන්නේ මේ ළඟ කැලයක් තියෙනවා මං කුටි ටිකක් හදලා දෙන්න ඔබාන්සලා ඉඳලා මේ භාවනා කරන්නයි කියලා. ඉතින් මෙයා හැමදාම කැපකාරය ලැබුව කැම වේල දෙක හදලා යනවා ගිලම්පස ටික හදලා යවනවා කිසිම වෙලාවක අරණියට යගන්න හම්බෙන්නේ නැහැ. ඒ කැපකාරයන් අහනවා කොහොමද සංඝයා වහන්සේලා සතුටින් ඉන්නවද කියලා. කියාගන්න බෑ. ඒගොල්ලෝ රණ්ඩු වෙලා වගේ තමයි පේන දින එකනට එකනට කතා කරන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ අම්මා කරන දේ කැපකාරයත් එක්ක යනවා. ඊළඟ පතක් කරන කියමු. ගියාට පස්සේ මෙයා කියනවා ගියාට කවුරක්වත් පේන්නේ නැහැ. ඒ කැපකාරයන් කියනවා කොහොමද උඹ මේ වැඩේ කරන්නේ? ඊට පස්සේ කර්මනේ ඉන්න මෙන්න මේ මේක තමයි පාත්‍ර ශාලාව නැත්නම් ආසන ශාලාව උතන gediyak තියෙනවා ගහනකොට කට්ටි එයි කියලා. පස්සේ ගියා මෙයා ගිහලා gediy ගැවුවට පස්සේ අර 39 වඩිනවා. වැඩියට පස්සේ ඉතින් ගිලම්පස පූජා කරනවා කෙනෙක්වත් කතා කරන්නේ නැහැ. ඉතින් දැන් අම්මටත් හිතෙනවා පැහැදිලිව මේගොල්ලෝ මක් හරි රණ්ඩුවක් වෙලා තියෙනවා. කතා කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ලොකු අහමුදු ගාවට කියලා කතා කරලා අවසර ස්වාමීන් මේ උපස්ථාන කරවට මට මේ බල බල ඉන්න වෙලාවක් ආවේ නැහැ. උපන්සලත මොකක් හරි නොමනාකමක් රණ්ඩුවක් වෙලා තියෙනවා. ඇයි ඒ මාන්නේ කියලා. නෑ උපන්සල එකිනෙකට කතා කරන්නේ නැහැ. ඒක අපේ චාරිත්‍රයක්. අපි මේ භාවනා කරනවා. මොකද්ද භාවනා කරනවා කියන්නේ? ඊට පස්සේ කියනවා භාවනා කරන්නේ මේකයි කියලා මේ අම්මට කමටහනක් දෙනවා. පස්සේ අම්මා ගෙදර ගිහිල්ලා බොහොම ගෞරවයෙන් කමටහන වදලා අනාගාමී මාර්ගඵලය ලැබලා අම්මට ලැබෙනවා අභිඥා. එතකොට අම්මට දෙනවා අනේ මට මේක උගන්නපු හාමුදුරුවෝ මොන්න තරම් උතුමලාද බලන්න මේ ගෙදර දහසකුත් වැඩ කරන ගමන් 39කට උයන ගමන් මට මෙතෙන් යන්න පුළුවන් කියලා ඒ අභිඥාඥයෙන් බලනවා සංඝයා වහන්සේලා දිහා එක නමක්වත් පෘ탁ජන භූමියවත් ඉක්මවලා නැහැ. අම්මට කල්පනා නැහැ ඉන්න ගහපන් ගණන් බලාපන් මේ මට උගන්වපු එක හාමුදුර කෙනෙකුටවත් කිසිම භාවනාවක් හරි ගිහිල්ලා නැහැ. මම මේ දහසකුත් වැඩ කරන ගමන් මට මේ අනාගාමී ඵලයක් ලැබිලා අභිඥාත් ලැබිලා බලනකොට ඒ සංඝයාට අවශ්‍ය ආහාර ලැබිලා නැහැ. අම්මා උයන්නේ ඔක්කොටම එක බත්තලිය. මේ 30 දෙනා අම්මලා 30 දෙනෙක්ගේ දරුවෝ. එක එකනාගේ රසමස වෙනස්. පස්සේ හොයලා මේ ආමරන්ට ලුණු වැඩෙන්න ඕනේ. මේ ආමරන්ට බැදුම් තියෙන්න ඕනේ. මේ ආමරන්ට මේක තියෙන්න ඕනේ කියලා හොඳට දැනගෙන අම්මම ගිහිල්ලා උපස්ථාන කරලා වස් ඉවර වෙන්නේ ඉස්සෙල්ලා අර 39ම රහත් වෙනවා. රහත් උනාට පස්සේ ගිහිල්ලා බුදුජානනාංශයට වන්දනා කරලා කියනවා ස්වාමීන් වහන්සේ අපිට බොහොම දන්නේ කරන්නේ නැති අම්මා කෙනෙක් හම්බුණා. ඒ අම්මා පුදුම විදිහට අපේ හිත බලලා අපිට අවශ්‍ය කැම ටික හරි ගසලා දුන්නා. මුල් කාලේ අපිට ලැබුණේ නැහැ. අපි කිව්වෙත් නැහැ. ඒ අම්මට තේරුණා මොකද ඒ අම්මගේ භාවනා ගුණය නිසා. මේක කියනකොට එතන ඉන්න හාමුදුර කෙනා හිතනවා එතෙන් ගියොත් නම් ඉන්දියාප්පන් ඉන්නකොට ඉන්දියාප්පන් හම්බ වෙනවා, තෝසෙ ඉල්ලනකොට තෝසෙ හම්බ වෙනවා, ඉට්ලි ඉල්ලනකොට ඉට්ලි හම්බ වෙනවා, රසම් මිලනකොට රසම් හම්බ වෙනවා, මරු වැඩි කියලා අර හාමුදුර කියලා භාවනා කරන ගමන් හිතනවා අද මට අම්මා රසම් මුදි ගෙනේවා කියලා. අන්න අම්මා එනවා රසම් මුදි අරගෙන. ඊට පස්සේ පහුවෙන්ද එනවා නෑ නෑ ඉට්ලිත් එක්ක අමු මිරි සම්බෝලයක් ලැබෙනවා. අම්මා ගෙනලා පූජා කරනවා. ටික දවසක් යනකොට මේ ආමුදුරණ තේරෙන්න පටන් ගත්තා. දැන් මේ අම්මා හරියටම මගේ හිත දන්නවා අම්මා එච්චර දියුණුයි. මම මෙතෙන් ගියේ කැමරට. කියලා විශාල සංවේගයක් ඇති වෙනවා. සංවේගයක් ඇති වුණාට පස්සේ ඒ අම්මට කිව්වට පස්සේ අම්මා හරියට කියලා දීලා මේ ආමුදුත් ගොඩ දානවා. ඉතින් ඒකේ බුරෙන් පඬිස්සාංශ කියලා දීලා කියනවා මේ භාවනා කරන සංඝයාගේ ප්‍රවර්ධනය පිණිස අවශ්‍ය කරන්නා වූ ඒ භෝජන සප්පාය එහෙම කරලා දෙන්න අමාරුයි. නමුත් ඒකේ බලපෑමක් තියෙනවා. Tamanට ගැළපෙන දේ ලැබුණොත් තමයි භාවනා වැඩේ. නමුත් යෝගාවචරය දැනගන්න ඕනේ Tamanට හම්බ වෙන දේෙන් ගැළපෙන Tamanගේ වේල සකස් කරගන්න හැටි. ඊ යතින් බලනකොට නම් අද ලංකාවේ නෙවෙයි මුළු ලෝකෙම මේ කෑම නිසා පුදුමාකාර අමාරුක වැටලා තියෙනවා. විශාල පින්සක් කාලා වැඩි වෙලා තරබාරු වෙලා මැරලා යනවා. 90කටත් වැඩි පිරිසක් රැට කා ගන්න නැතුව බඩගිනි බුදියන. මේ ආර්ථිකයේ විවිධාකාර බෙදී යෑම නිසා පුදුමාකාර විදියට මිනිසයන් ඇතුළේ තිරසන් සත්තු ඉන්නවා වගේ අනික් කෙනාගේ අවශ්‍යතාවය තේරෙන්නේ මේක නෙවෙයි මම මෙතන කතා කරන්නේ මෙතන කතා කරන්නේ වැඩෙන ප්‍රතිභාග නිමිත්ත වැඩෙන්න ආහාරයේ සප්පායක් අවශ්‍යයි. ඒක බනෝඩස් ලෝකේ සමස්ත වශයෙන් ඒ ඇතියත්ව පුළුවන් තරම් ඒකේ පීනනවා. නැති යත්තන්න මොකක්වත් නැහැ. ඒක බලපානවා ඒක නිසා සිව්පස්සේ සපේන අය තමන්ගේ බලපුලුවන් කාර්කම් පෙන්වන්න සිව්පස්සේ දෙන එක නෙවෙයි සමස්ත වශයෙන් භික්ෂුවට ලැබෙන මේ ආහාර වේලක ප්‍රමාණය හදන්න උත්සාහ කරන අයත් මම දන්නවා මන්ද උත්සාහය වෙලා තියෙන්නේ මොකද එක එකනා එක එකනා ආහාර සපය නිසා භික්ෂුව දැනගන්න ඕනේ යෝගාවචර දැනගන්න ඕනේ තමන්ට ගැළපෙන භෝජනය මොකද්ද කියලා ඒක යාව ජීව ප්‍රශ්නයක්. අද වේල සපයා ගත්තට හැන්දෑ වේල උදේ වේල සපයා ගත්ත දවල් වෙනකොට වෙන එකක්. ආනේ අනුව ඒක සපයා ගන්න එක දිගටම කළ යුත්තක්. ඒ වගේම තියෙනවා Tamanට ගැළපෙන ඍතුව හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ ඉන්නේ කොහෙද යන්නේ මොකද්ද මේ සීත ඍතුවට මොකද කරන්නේ උෂ්ණ ඍතුවට මොකද කරන්නේ කියලා විශේෂයෙන්ම ලංකාව වගේ රටක හරි වෙනස් ඍතු ගුණේ. ඒක සකස් කරගන්න බැරි වුණොත් අර වැඩින මේක වැඩින්නේ. ඒ මට්ටමකට ගියාට පස්සේ නම් භාවනා යම් මට්ටමකට ගියාට පස්සේ නම් ওই කියන හතින් එකක්වත් වැඩන්නේ කොහේ ගියත් ගින්දගම් පොළොවේත් භාවනා හරියනවා. කොඩි ගහයටත් භාවනා හරියනවා. නමුත් ඒ හරියන්නේ නැති වෙලාවල් නෙවෙයි. හරියන්නේ නැති වෙලාවේ භාවනාව විතරක්ම නෙවෙයි. ඒකට අදාළ කරන්න ආව මේ සප්පාය කරුණු ටික තියෙන තැනට අපි කියනවා ප්‍රතිરૂප දේශ වාසය ඒ වගේම පුබ්බේච කත පුඤ්ඤතා තියෙනවා. මේකේ හරියට ඒ යදා ගන්න ඒ ටික යොදලා හදා ගන්න එව්වා පෙර ආත්මෙදි වෙච්ච දේවල්. ප්‍රතිરૂපදේශ වාසික උපදිනවයි කියන එක දැන් නම් ඉපදිලා වෙනස් වෙන්න පුළුවන්. ඒක පිළිගන්නවා. ඒ වගේම පුබ්බේච කතපුඤ්ඤතා කියලා මේ ලැබිච්ච දේෙන් ගැටුමක් ඇති කරගෙන තෝ තමන්ගේ දේ සපයා ගන්නවා කියන එක. එතකොට තමයි අත්ත සම්මා පණිදි මගේ මේ පටිභාග නිමිත්ත උපචාර සමාධිය දක්වා ගෙන යන්න මට ප්‍රණීතියක් මගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ නැත්තම් යෝගාවචරය නිකන් වැල්ලේ වතුරේ පාවෙන පාසි වගේ හිට මෙහෙට දුවන්න පටන් ගන්නවා. ඒක නිසා ඒකට සාමාන්‍ය බුද්ධිය අවශ්‍යයි. ඒ සාමාන්‍ය බුද්ධි ඌණ පූර්ණයක් තමයි මේ බුද්ධ ഘോഷාචාර්යන් වහන්සේලා මේවා එකතු කරලා පෙන්වලා දීලා තියෙන්නේ. ඒක ලංකාවේදී තමයි මේ තොරතුරු එකතු වීම වෙලා තියෙන්නේ. නිදර්ශන පෙන්වලා තියෙන ඔක්කොම ලාංකික භික්ෂුන් වහන්සේලාට වෙච්ච කටවිජු. මොකද අද අපි ඒ ඔක්කොම සපය ගන්න බැරි නිසා අපි මේ ක්‍රමයෙන් ලියලා තියෙන ක්‍රමයේ අරගෙන අපිට ගැළපෙන විදිහට සමතෙන් විතරක් නෙවෙයි විපස්සනාව හරහත් මේ ගෙනියන්න උත්සාහ කරන ප්‍රයත්නයක් තියෙන්නේ. නමුත් මූලික තොරතුරු සංග්‍රහ වීම සමතේ තමයි තියෙන්නේ. ඒක නිසා ආධුනික යෝගාවචරයා මේ නිමිත්තට බැහැ ගන්නකම් ඒ සමත ක්‍රමයේ දැනගෙන හිටියොත් හුඟක් වටිනවා. ඒ නිසා සමතේ නැතුව යන්න බෑ. නමුත් ඒක උපරිම කෙලපැමිණෙන්න ඕනේ නෑ. අවශ්‍ය වුණොත් ඒ ඒ වෙලාවට උපයසපය ගන්න හැටි තනවා වඩා ගන්න හැටි Taman තුල දැනුම තියෙනවනම් ඒ යෝගාවචරයට මේ ත්‍රිපිටකය දැනගැනීම අවශ්‍යතාවය හෝ ගුරුරේක අවශ්‍යතාව හුඟා කඩු වෙනවා. එහෙම නැත්නම් දිගටම ගුරුරේගේ ඇසුර යටතේ ත්‍රිපිටක දැනුම ලබා ගැනීමෙන් ඉදිරියට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න අපිට තියෙන්නේ මේ උපයා ගැනීමේ කටයුත්තක් නෙවෙයි දැනට උපයා ගන්නා ලද්ද ආරස්සා කිරීමේ කටයුත්ත. ආරක්ක සම්පදාවක් තියෙන්නේ කරගන්න බැරි වුණොත් අපිට අපේ ලකුණු කැපෙන. දන්න දෙයක් අපි ළඟ තියෙන එකක් රැක ගැනීමක් තියෙනවා. ඒ නිසා මේකට ශික්ෂාව කියලා කියනවා. මේකට හික්මීම කියලා කියනවා. ඒ සඳහා කල යුත්තේ වැඩි පඬිතකම් කරන්නේ නැතුව ලැබිච්ච මේ දරු ගැබ ගම්සා වෙන්න දෙන්නේ නැතුව රකින්නා වගේ වැඩ. ඒ නිසා කිරිවැදින ගොයමක් රකින්න කෙනෙක් වගේ දරු ගැබක් රකින්න මහේසිකාවක් වගේ මේ තියෙන වැඩිගෙනෙන සතිය සමාධිය දිනු කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා